සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තෝ ධම්මස්සවන කාලෝ අයං බදන්තෝ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ආයුම් ආරෝග්‍යං වන්නං සංගං උච්චාකුලී නිකං ප්‍රතියෝපත්තයන්තේන උලාරේ අපරාපරේ අප්පමාදං පසංසන්ති පුඤ්ඤේකිරියා සුපණ්ඩිතා අප්පමන්තෝ භෝත්තේ අධිගන්නාති පණ්ඩිතෝ දිත්තේන ධම්මේ යෝ චත්තෝ යෝ චත්තෝ සම්පරායිකෝ අත්තාභි සමයාදීරෝ පන්නිතෝති පහුච්චති අතිගරු පූජනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයේ අවසර සද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මහා මංගල සූත්‍රාන්ත දේශනෙහිදී කාමේන ධම්ම සරණං ඒකං මංගල මුත්තමං යනුවෙන් සුදුසු අවස්ථාවන්හිදී බුදුබණ ඇසීම මෙලව හිතසුව පිණිස පරලව සුගතිය පිණිස කෙලවර සාන්ත නිවන් පිණිස පවත්නා මහා මංගල ධර්මයක් යයි දේශනා කරලා තියෙනවා මෙම නාරංගම වළංගෙහි මේ වාරයේ වස් එළමේ වැඩි ඉන්න පූජනීය ස්වාමීන් වහන්සේලා දිනපතාම බුද්ධ පූජා ධර්ම ශ්‍රවණ භාවනා උපදේශ දාන ආදීන් මේ ප්‍රදේශවාසීන්ද විශාල අනුග්‍රහයක් සැලසෙනවා. මේ මොහොතේදී වෙනදාට වඩා වේලාසනින් මේ ධර්ම දේශනේ යොදන්තේ ඉදිරිය තියෙන්නේ අප වෙනුවෙන්මයි. එනිසා මේ පැයක් එකමාරක් පමණ කාලය තුලදී මේ දේශනෙට සරන් දෙමින් ආයන ධම්ම සමණන් කියන මහා මංගල ධර්මයේ මුදුන්පත් කරගන්න හැම දිනම සාවධානව වෙත්වා කියලා අපි ආරාධනා කරනවා. ධර්ම ශ්‍රවණමයේ ආනිසංස ගැන අපි කතා කරන්නේ නැතුව දේශනා කළ මාතෘකාවට අදාළ දහම් කරුණු විතරක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. දේශනා කරන්නේ දෙනු ධාතා තුන අයිතිවන්නේ අප්පමාද සූත්‍රයයි. අප්පමාද සූත්‍රයේ සරුවඥන් වහන්සේ දේශනා කළේ කොසල් මහ රජුන්ටයි. කොසල් මහ රජතුමා රටවල් පහකට අධිපති අධිරාජ ගෙනි. ඒ නිසානේ පසේ නදී කෝසල කියලා කියන්නේ එතුමා බෞද්ධයෙක් වුණාට පස්සේ ජනපදාන බුද්ධ වන්දනාවට යන සිරිතක් පැවතුණා. දවසට දෙවාරයක් යනවා බුද්ධ වන්දනාවට ජේතවනාරාමයේදී. එවැගේම නිතර බුදුබණ අහමින් එතුමාට තිබුණා වූ විශාල රෝගාබාධ සියල්ලම සංසිඳවා ගන්නත් සමත් වුණා. ඒකම දවසේ ස්වල්ප වේලාවක් හරි මාලිගාවේ මතුමා අන්තලාවට ගිහින් භාවනා කරන්නත් පුරුදු වී සිටියා. මේ පිටා වැඩගත් පාඩමක් අපි කාටද? ඒ කියන්නේ රජ කෙනෙක් වෙලා මොනතරම් රාජකාරී තියෙනවද? එසේ රාජකාරියට බණ ඇසීමට භාවනා කිරීමට කාලයෙන් කරගෙන තියෙනවා. ඉතින් මේ භාවනා කරන බොහෝ අවස්ථාවලදී තමාගේ සිතට යම් යම් කල්පනාවන් ගලාගෙන එනවා. ඒවා දරුවක් යන වහන්සේ ඉදිරියේ කියලා දෙවන්ට විසඳුම් ලබා ගන්නවා. එම විසඳුමක් ලබා ගැනීම සඳහා එක්දිනක් ගිහින් අදර නමස්කාර කළ කිව ස්වාමීනි මම දෙවියන්ගේ භාවනාවේ ඉඳලා ඉන්නකොට මෙන්න මෙහෙම කල්පනාවක් ආවා. මට ඒ ගැන විනිශ්චයක් පිළිතුරක් අවසර ලැබේවා. ඒ මොකක්ද? මේ මනුෂ්‍ය ලෝකයේ මිනිසයන්ට මෙලව අර්ථයයි පරලොව අර්ථය කියන සියලුම අභිමතාර්ථයන් උභයාර්ථයන් අත්පත් කර ගැනීමේ එකම මාර්ගයක් තියෙනවද? තියෙනවා නම් මේ කුමක්ද කියන එකයි මගේ හිතේ නැගුණු කල්පනාව. ස්වාමීන් වහන්සේ මෙලව ආර්ථයයි පරලොව ආර්ථයයි උභය ආර්ථයම අත්පත් කරගන්න එක මාර්ගයක් තියෙනවාද ස්වාමීනි? සරුවඥන් වහන්සේ තරම් ධර්මයේ අවස්ථානුකූලව ඒ ඒ පුජ්‍යලයන්ට වැටෙන අයුරින් දේශනා කරන්න සමස්ාතුරුවරේ කෙනෙහිදී නෑනේ. එනිසා සරුවඥන් වාසික වදනෙම පිළිතුරක් දුන්න අපමාදෝ කෝ මහරජ ඒකෝ ධම්මෝ උභවත්තේ සමදිගාඤ්ඤ තිත්තේ දිට්ඨි ධම්මිකං චේව අත්තං සම්පදායිකං චත්තං මේ පිළිතුර පරිමයෙන් ඉදිරිපත් කළා. මහරජතුමනි අප්‍රමාදයේ කියන එක ධර්මයක් තියෙනවා. මේ අප්‍රමාදයේ කියන එකම ධර්මය දිට්ඨි ධම්මිකාර්ථයේ කියන මෙලවාර්ථය සාම්ප්‍රදායිකාර්ථයේ කියන පරිලවාර්ථය දෙක අත්පත් කර ගැනීම ඒ කායන මාර්ගයක් වෙනවා කියන එක තෝරලා දුන්නා. මේ රජකුමාරට නිදසුනකුත් ඉදිරිපත් කළා. සේනතාපි මහරජා යානි පානිති ජංගමානානං පානානං පදජාතානි සම්බානිකානි කප්පිපදේ සමෝදානං ගච්ඡanti කප්පිපදෝ තේසං අග්ගමඛායති කලිදම් මහන්තත්තේන ඒවමීයකෝ මහරජ ඒකේති කුසල ධම්මා සම්දේතේ අප්‍රමාද පරේ සමෝදානං ගච්ඡanti මහරජතුමනි මේ පාගමනින් ඇරිදින සතුන් යම් පමණ ඉන්නවද ඒ පාගමනින් ඇරිදින සතුන්ගේ පාසදාන් එතන ඇතාගේ පාසදාන ඇතුලේ තබන්න පුළුවන් ඇතාගේ පාදාතාන දිගින් පල්ලෙන් වටින් විශාලයි ඒ වගේ මහරජේ මෙලව දියුණුවක් පරලෝ සුගතිය ශාන්ත නිවනක් කියන මෙලව පරලෝ උභයාකේන අත්පත් කර ගැනීමට යම්තා කුසල කර්ම හේතු වෙනවා නම් ඒ සියල්ලම අප්‍රමාදිකණයක දහම් පාළියට ඇතුළත් වෙනවා කියන එක මේ නිදසුනින් ඉදිරිපත් කළා ඊළඟටයි ගාථා දේශනේ පැවැත්වුවේ ආයුම් ආරෝග්‍යං වන්නං ශබ්දං උච්චාකුණියෙනතං කපියෝපත්තයන් තේන උලාරි අපරාපරි මේ මනෝලෝක මිනිසයන් විසින් හිතන ප්‍රශ්න දේවල් රාශියක් තියෙනවා ආයුම් ආයුෂ ප්‍රාර්ථනා කරනවා ආරෝග්‍යං නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා වන්නං ශරීර වර්ණ සෞන්දර්යය හා ගුණ වර්ණාව ප්‍රාර්ථනා කරනවා ශබ්දං මත් ස්වර්ග සැපක් ප්‍රාර්ථනා කරනවා උච්චාකුලේ නැත්නම් උදා සුවන්සවදීත ලබන්නත් ප්‍රාර්ථනා කරනවා. උලාමේ අපරාපරි තවත් අනේක විද උදාර උදාර දේවල් ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ හොඳ දේවල් දරුවල් මාලිගා යාන වාහන ඉදකඩයන් වතු කුඹුරු හොඳ අමුදරුවන් හොඳ සේවක සේවිකාවන් හොඳ දෙමව්පියන් එවැනි පටිරූපදේශ වාස මේ ඔක්කොම ප්‍රාර්ථනා කරනවා. එකෙන් ඕනකම් දක්වනවා. මේ ප්‍රාර්ථනාවල් ඇත්ත වශයෙන් ලෝකයට ඇති දේවල් ගැන පතන නිසා මේවට මේවට කියන තෘෂ්ණාවට අරමුණු කියලා. තෘෂ්ණාවට අරමුණු තමයි මේවා. එසේ නමුත් නිවන් දකිනතුරු මේවා ගැන හිතනවා පතනවාමයි. එතකොට මේ කියන දේවල් හිතන පතන හැටියට සාක්ෂාත් කරගන්න අත්පත් කරගන්න යම් කිසි මාර්ගයක් තියෙනවා නම් මොනවද? අප්‍රමාදං ප්‍රසංසන්තේ පුඤ්ඤ කිරියාසු පණ්ඩිතා බුදුපසේ බුදු මහරහත් පණ්ඩිතෝත්තමයන් වහන්සේලා මේ කියන පැතුම් සපුරා ගන්නට එකම හේතුව අප්‍රමාද වීමයි කියලා ප්‍රශංසා මුකයෙන් දේශනා කරනවා. අප්‍රමත්තෝ භෝවත්තේ අධිගන්හාති පණ්ඩිතෝ ඥානවන්තයා අප්‍රමාද වීම නිසා මේ උභයාර්ථයෙන් සාක්ෂාත් කරගන්නවා අධිගමනය කරනවා ලබනවා. දිත්තේන ධම්මේ යෝවත්තෝ යෝචත්තෝ සම්පරායිකෝ මේ මනෝලව යම් යම් අභිමතාර්ථයක් වෙනනම් ඒවත් සාම්පරායික වශයෙන් පරිලව යම් අභිමතාර්ථයක් වෙනනම් ඒවත් අර්ථාභි සමය අධීරෝ ඒ අභිමතාර්ථයන් මුදුන්පත් කරගන්න ධීරය පල්ලිදෝති පෞච්චති ඥානවන්තයෙක් යැයි කියනු ලැබෙනවා. ඒකයි මේ ගාථා තුනේ සංක්ෂේප්ත අර්ථය. මේක අපි සලකා බලමු ආයුෂ කියන්නේ මොනවද? එවැගේම නිරෝගී සුව කියන්නේ මොනවද? වර්ණ සම්පත්තිය නම් කුමක්ද? ස්වර්ණී කියන්නේ මොනවද? එවැගේම උසස් වංශවා ජීවිත කියන්නේ මොනවද? මේ ඔක්කොම සලකා බැලුවම ලෝකේ කයිත දේවල්. මනුෂ්‍ය ලෝකයේ කාලයක ආයුෂ අවසන් දක්වා දිගයි. තවත් කාලයක දසවර්ෂයට බහිනවා. මුලින්ම කල්ප විනාශය වෙලා නැවත කල්පේ ආරම්භ වුණාම ඒ ආයුෂ් ප්‍රමාණය බොහෝම දීර්ඝයි. ඒ කියන්නේ අවුරුදු අසංඛේයයක් කියනවා. අසංඛේය කියන්නේ සුළු කටු කාලයක් එහෙම නෙමෙයි. අසංඛේය කියන්නේ ගණන් වශයෙන් කරනවා නම් 1.140ක් කියන සංඛ්‍යාවක්. 1යි 10යි 100යි 1000යි දසදහයි ලක්ෂයයි දසලක්ෂයයි කෝටියයි කෝටිය දෙනවා 1.7ක් මේ කියන කෝටිය විශ්වාරයක් කෝටියෙන් කෝටියට වැඩි වෙනවා කෝටි කෝටියක් ප්‍රකෝටි එකයි ප්‍රකෝටි කෝටියක් කෝටි ප්‍රකෝටි එකයි කෝටි ප්‍රකෝටි කෝටියක් නහුත එකයි නහුත කෝටියක් නින්නහුත එකයි නින්නහුත කෝටියක් අක්කවෙන් අක්ෂාවෙන් එකයි අක්ෂාවෙන් කෝටියක් බිඳු එකයි බින්දු කෝටියක් අරුබුදේකයි. අරුබුද කෝටියක් නිරරුබුදේකයි. නිරරුබුද කෝටියක් අහහ එකයි. අහහ කෝටියක් අකට එකයි. අකට කෝටියක් අබද එකයි. අබද කෝටියක් කුමුදු එකයි. කුමුදු කෝටියක් සෝගන්ධික එකයි. සෝගන්ධික කෝටියක් උත්පල එකයි. උත්පල කෝටියක් කුණ්ඩරික එකයි. කුණ්ඩරික කෝටියක් පද්ම එකයි. පදුම අනුම කෝටියක් කථානේකයි කථාන කෝටියක් මහා කථානේකයි මහා කථාන කෝටියක් අසංකේයයි මොනතරම් දීර්ඝ කාලයක්ද එහෙමත් තියෙනවා තමතේක ලෝභ දෝෂ මෝහ ආදී කෙලෙසුන් උස්සන්න වීම නිසා අනුපිළිවෙලින් මිනිස්යන්ගේ ආයුෂ අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා දසවස් එකක් බහිනවා මේ දසවස් එක බහිනකොට තමයි සත්ත්ව විනාශයක් එන්නේ ඒ සත්ත්ව විනාශ වීම ක්‍රම තුනක් තියෙනවා. දේශය උත්සන්න වීමේ හේතුවෙන් ආයස පිළිගෙන ආවනම් ඒකෙන් සිදුවෙන්නේ සතර අන්තක්කල්පි කියලා අවියාවුද වලින් කපා කොටාගෙන ඊපරලෝ යනවා. ඒක තමයි සතර අන්තක්කල්පි කියන්නේ. ඒකෙන් මැරෙන මැරෙන වැඩි දෙනා නරකාදී කියන්නේ. ලෝභය උත්සන්න වෙලා නම් ආයු වර්ණ සැප බල ප්‍රඥා පිළිහිගෙන ආවේ දසවර්ෂ කාලයේදී දුර්විෂයක් ඇති වෙනවා. ඒකෙන් මරණයන් දෙනා බොහෝ දෙනා പ്രേත ලෝක උපදිනවා. මෝහය උස්සන වීමේ අකුසල නිසා නම් පිරිහීගෙන ආවේ ආඩුවන්නේ සතබල ප්‍රඥා. එහිදී ඇති වෙන්නේ රෝගාන්තකල්පය, රෝගාබාධ වලින් වසංගත රෝග වලින් සත්‍ය විනාශ වෙනවා දසවර්ෂ කාලේ. ඒකෙන් මරණය වැඩි දිනේ සුගතියකට යනවා. ඒ නැත්තම් ඊසේ පහළ වෙනවා කරුණාවක්. අනේ මේ දුක අන් අයට නොවේවා කියලා. ඒ නිසා බොහෝ දිනෙක සුගතියකට යයි. නමුත් ඒ ආසනාවන්ත කාලයක් මේ දසවර්ෂ කාලය. දැන් මේ කාලයේ ඒක අපේ සරුවඥන් වහන්සේ පහළෝනේ අවුරුදු 100ක් ආයුෂ ඇති කාලේ. අවුරුදු 100ක් ආයුෂ ඇති කාලයේ බහගෙන යනවා අවුරුදු 100කට එක අවුරුද්දක් දෙකින් ආයුෂ අඩු වෙලා අඩු වෙලා යනවා. දැන් බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 2500ක් ගෙවුණා. දැන් 2600 ගෙවිගෙන යන්නේ. මේ කාලේ උපදින අයට පරිමාස ගණන් ගන්න පුළුවන් අවුරුදු 74ක්. ඒක හොඳට පැහැදිලි වෙනවා දැන් අවුරුදු 50ක් 60ක් 70ක් යනකොට බොහෝම රෝගාබාධ වලට ලක් වෙනවා. ඉතින් මේ අනුව සලකනකොට මිනිස්යන් ඕන කරන ආයුෂ. ඒ ආයුෂ ප්‍රාර්ථනා කරන්නට බොහෝ දෙනා කැමති මොකද බෞද්ධයන් වශයෙන් දීර්ඝ ආශපතනවා පින් කරගන්න. ඒකාවක් කියයි. ඒ වගේම නිරෝගී සුවය. බොහෝ දිනාට අද කාලේ රෝගාබාධ වැඩි. රෝගයක් නැති කෙනෙක් හොයන්නේ නැහැ. ඒ තරමට රෝගාබාධ වැඩි. ඉතින් ඒ නිසා නිරෝගී සුවයක් අවශ්‍යයි. වර්ණ සම්ප්‍රත්‍ය කියන්නේ මෙතන රූපකයේ වර්ණ සම්ප්‍රත්‍යයට වඩා බොහෝසෙන් බලාපොරොත්තු වෙන්නේ ගුණ වර්ණාව. කවුරුත් කැමති අගුණයක් අහන්න නෙමෙයි ගුණයක් අහන්න. හරිම තමයි මින් ඉදිරියට අපායට නොයැටි සුගතියකට යන්න කැමති. සුගතිය කියවාම මනුෂ්‍ය ලෝකයට දෙවියු සුගතිය කියනවා. නමුත් මනුෂ්‍ය ලෝකේ අවශ්‍ය පිළිහිගෙන යනකොට මනුෂ්‍ය ලෝකෙ පින්දාම් කරගන්න අපහසු වෙන බැවින් ඒ පිළිහෙන කාලේ ඉක්ුත් වෙන තුරු සුගතියක දෙවලෝකෙදීම පහසුවක් වෙනවා. ඒ නිසා දෙවලෝක ගැන හිතෙනවා. යාගේ මනුලෝ උපදිනවා නම් උසස්ම වංශවත් ජීවිත ලබන්න හිතෙනවා. මේවා අවශ්‍යයි මනුෂ්‍යයන්ට. හැබැයි මේවා තෘෂ්ණාවට අරමුණුයි. සංනාදිත්‍යමාන මේවට අරමුණුයි මේ කියන જાති. ඒ වගේම උලාරේ අපරාපරේ කියන જાති. ඒ කියන්නේ කෙවල් දොරවන් දින කඩන් ඥාන වාහන ඇඳුම් පැළඳුම් ගම් පිළිය මුතු මැණික් කාදී නානාවිද වස්තු. ඒ වගේම හොඳ අමු දරුවන් සේවක සේවිකාවන් හිත මිතුරන් මේ ආදී දේවල් හිතනවා පටලනවා. මේ කොහොම ලබන්නට ඕනේ? ඒ ලබන්නට ඕන කරන්නේ බෞද්ධයන් වශයෙන් ඒවා පිළිහිට කරගෙන සැපට දී කරගන්න නෙමෙයි ඒවා පිළිත කරගෙන දාන සීල භාවනාදී කුසල් පාරමී පුරමින් ආර්යශ්‍රේණික මාර්ගයේ සපුරමින් බෝධිපාක්ෂ ධර්මයන් දිනු කරමින් දස පාරමිතා ධර්මයන් වඩමින් නිවන් මඟ යන්නට මේ සඳහා පැතින අර අසනීප කාණේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නවා වගේ වැඩක්. ඒ කියන්නේ මනුෂ්‍ය ලෝකය කියන්නේ දුක්ඛ ස්කන්ධයක්. මේ පංච උපාදානස්කන්ධය ගැන බුදුරජාන් වහන්සේ වදාළේ සම්පිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේ පංච උපාදානස්කන්ධේම දුකයි. අක්නිසාද පංච උපාදානස්කන්ධේ තමයි ජාතිය නමින් උත්පත්තියටපත් වෙන්නේ. ජරාම කියන පයෝර්ධණයකටපත් වෙන්නේ. ව්‍යාධි කියන රෝගාබාධයටපත් වෙන්නේ මේ පංච උපාදානස්කන්ධයමයි. මරණයටපත් වෙන්නේ, ශෝක වෙන්නේ, හඬන්නේ, වැළපෙන්නේ, කායික දුක් විඳින්නේ, මානසික දුම්නස් විඳින්නේ, දැඩි ආයාස දුක් විඳින්නේ. එවැගේම හිතෙන පකට ඉස්තම වෙන්නේ. කොටින් කියනවා නම් මේ පංච උපාදානස්කන්ධය තමයි ඔය දුක් රාශිය සම්පීඩනය කරගෙන තියෙන්නේ. ඉතින් මේ කියන මේ පංච උපාදානස්කන්ධයේ නැමැති දුක ආභෝධ කරගෙන මේකෙන් ඈතර වෙන්න මේක ඇති කරන්නේ හේතු ඉවත් කරලා ඈතර වෙන්න අවශ්‍ය ධර්ම සම්භාරයක් උපදවා ගන්නටයි බෞද්ධයන්ට අවශ්‍ය වන්නේ. එතකොට මේ ලෝකයේ හැසිරෙමින් ලෝකයේ සැපවිඳින්ද නෙමෙයි. ලෝකේ හැමදාම සැපත් දුකක් දෙක මිශ්‍ර වෙමින් ඉඳලා. දැන් අපි සලකා බලමු දින බුදුරජාණන් වහන්සේ ගමනක් පරිද්දි දැක්කා වේ රෑනක්. වේයෝ. ඒ රෑනක් ගමන් කරනවා කෝටි ගණනක් වේයෝ. බුදුරජාණන් වහන්සේ සගතිසමතා දේශනා කරන බලන්න මහණෙනි මේ වේයෝ දිහා මොනතරම් වේගයෙන් ඉන්නවාද? මහණෙනි මේ වේගයන් අතර එක් එක්වක් නෑ ශක්ති රාජ නොවේති. අනන්ත වාරමේ ඇත්ත ශක්ති රාජේලා තියෙනවා. අනන්ත වාර සද්දේව රාජේලා තියෙනවා. අනන්ත වාර බ්‍රහ්ම රාජේලා තියෙනවා. අනන්ත වාර අරෝකේ භවග්‍රේ දක්වා ගිහින් තියෙනවා. නමුත් සංසාරයේ ස්වභාවය නිසා කෙලෙසුන් නිසා කුසල් නිසා මේ වාගේ තිරසං ආත්මයටපත් වෙනවා. එනිසා මහණිය අප්‍රමාද වෙන්නේ. මේ අප සෑම දෙනාමත් ඔය වාගේ සංසාරයේ අනන්ත වාරවල ගිය යෝනා. මේ යෝනා. කුල් කොම් වන් වෙලා ඉතිය. ගැටමෙල් පන්වන් වෙලා ඉතිය. නොදි නවීච්ච සතෙක් නේ. හැම අනුසයකටම අපිපත් වෙලා තියෙනවා. ඔය අතර අපි අනන්ත වාරවල ශක්ති දිරාගිකම දරුවා. අනන්ත වාරවල සම්දේව පදරියකටපත් වුණා. අනන්ත වාරවල බ්‍රහ්ම රාජ වෙලා එක ඇඟින්නෙන් දහසක් ලෝක ධාතු ආලෝක කළා. බ්‍රහ්ම ලෝක ඔක්කොම එකවා කියන්නේ සුද්ධාවාස ඇරේ අනිත් සියලුම බ්‍රහ්ම ලෝක එකවා භවග්‍රේ දක්වා අපි ගිහින් තියෙනවා. නමුත් මාන්නේ මේ සංසාරේ ඇති නැවත නැවත මේ පාතාලෙට වැටෙනවා. එනිසා මහණෙනි අපමාදේන සම්පාදේත පමානෝගේ පින්නෙත් පුරත්වා කියලා යනුශාසනා කරන්න විනිරසුනේ දිනපත් කෙරි. ඒ අනුසලක බැලීමේදී මේ කියන්නේ සම්පර්ක මේ කියන ආයු ආරෝග්‍ය වර්ණ ස්වර්ග උසස් වංශවත් নানা ප්‍රකාර සම්ප්‍රත් මේ ආවාසී වන්නේ රෝගයකට ප්‍රතිකාර කරගන්නට අසනීප කාර්යයේ වෛද්‍යවරයෙක් වෙත යන්නේ අසනීප දික් කරගන්න නෙමෙයි අසනීපේ සුව කරගන්න නිසි ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න නිසි ඇටේට වෛද්‍ය උපදේශ ලැබී ඒ අනුව පිළිපැද්දෝ රෝග සුව කරගන්න පුළුවන් මේ ලෝක ධාතුවේ බුදුරජාණන් වහන්සේ තරම් වෛද්‍යවරයෙක් ලෝකේ පහළ වුණේ නැහැ. ඒ සරුවඥන් වහන්සේ රෝග සුව කරන්නේ මේ එක දවසට පමණක් යන රෝග නෙමෙයි. සංසාර රෝග. සංසාරයේ නැමැතිනේ රෝගේ සුව කරලා සංසාර ගමන අවසන් කරලා සුගතියට නෙමෙයි නිවනට පමුණුවන. එතකොට ඒ නිසා ඒ සරුවඥන් වහන්සේ දේශනා කළ දුක්ඛ සමුදය නිරෝධයේ මග්ගේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස හේතු වෙන ධර්ම සංගාමයේ රැස් කර ගන්නටයි මේ කියන සම්පතට අවශ්‍ය වන්නේ. එතකොට ඒ සම්පත් ලබාගෙන ඒව ඇලෙන්නේ බැඳෙන්නේ මුලාවන්නේ වෙලෙන්නේ පැටලෙන්නේ නැතුව නැවත නැවත නැවත සීල සමාධි ප්‍රඥා ගුණ වඩනවා නම් මෙන්න මේකට කියන අප්‍රමාදෝ කිය. ඒකයි මේ අප්‍රමාදෝ කියන්නේ පරිය ගැන දැන් හැලිලා බලන්න තියෙන්නේ. මෙතන සඳහන් වෙනවා අප්‍රමාදං පසංසන්ති පුඤ්ඤ කිරියා සුපන්දිතා. මෙතන පුණ්‍යක්‍රියාවන් කෙරෙහි නොපමා වීම හෙවත් එළඹ සිටි සිහියෙන් යුක්ත වීම ඒ කියන සම්ප්‍රස්යල්ල සාක්ෂාත් කරගන්න හේතු වෙන ඒ කායන මාර්ගයයි. අපි සංකා බලමු මොකක්ද මේ අපමාදෝ කියන්නේ? අපේ බුදුරජාණන් වහන්සේ තරම් මේ වචනේ පාවිච්චි කරපු සාතුරුවරයක් නැහැ. අපේ සරුවඥන් වහන්සේ දවසේ තුන් විතර සගපිලි සමතා මේ අපමාද භාවයෙන් අනුශාසනා කරන්නේ. ඒකට කියන සුගතෝ වාදය කියලා. සුගතයන් වහන්සේ උදේට දවස් ඉන්නපාතෙන් පසුව සංඝයාගේ භික්ෂු සංඝයා වහන්සේට සුගතෝ වාදයෙන් ආවාද දෙනවා. ඒකේ අන්තිම පදේ තමයි අප්‍රමාදයේ සම්පාදයේත. දුර්ලභෝ වික්කවේ බුද්ධෝපාදෝ ලෝකස්මින් දුර්ලභෝ manussත්ත්‍ය ප්‍රතිලාභෝ දුර්ලභා කන සම්පatti දුර්ලභා පම්බජ්ජා දුර්ලභං සද්ධම්ම සවණං දුර්ලභෝ සම්පුරිස සංසේවෝ අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත මේ තමයි සුගතෝ වාදී මහණෙනි ලෝතුරා බුද්ධ ශාසනයක් බොහොම දුර්ලභයි මනුෂ්‍ය ජීවිතය බොහොම දුර්ලභයි ශල සම්පත්තියවත් අංගදීකල නොවේ අනුගුණී දුම්මත්තක මන්ද බුද්ධි කෙරෙහි අභාව්‍යතාවෙන් තොර වාසනාවන්ත මනුෂ්‍ය ජීවිතයේ දුර්ලභයි ශාසනයට අහිංසාවක් දුර්ලභයි. සද්ධර්මය දුර්ලභයි. කල්යාණ මිත්‍ර සම්පත්තිය දුර්ලභයි. මේ සියල්ල දැන් එක්තැන් වෙලාදී ඇති බැවින් අපමාදයෙන් සංකාරයේ එළඹ සිටි සියලුවනින් පිළිවෙත් පුරක්වා කියලා අනුශාසනා. එනගොන් අහල ඇති දින අලියම් කාලේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ කාකාර සමීපයේ කුටියක වැඩ ඉඳගෙන ධම්මපදයේ සත්‍යයනා කළා කටපාඩම්. ධම්මපදයේ තියෙන දෙවෙනි වර්ගී අප්‍රමාද වර්ගී. ගාථා 12ක් තියෙනවා. මේ ගාථා බොහෝම නීතිහකින් සත්‍යයනා කරනකොට ඒ ප්‍රාකාරයෙන් පිටපැත්තේ ගොදුරු සොයාගෙන යන පියංකර මාතාවයි පියංකර පුතයි දුයි තුන් දෙනා මේක තනුම් කන්තු. දරුවෙන් නානලා බඩගින්නේ. අම්මා කිව්ව අනේ දරුවනේ ටිකක් නිහඬ වෙන්න. මේ දුන්නට බණපදයක් අහන්න කියලා මේකවත් අහලා අපි මේ දුකෙන් මිදෙමු දරුවනේ කියලා දරුවන් දෙන්න. නිහඬ කරවගෙන මේකට සවන් දුන්නේ. මේ තුන් දෙනාම දෙන ජාත ජාත වල බොහෝ කුසල කරගෙන විශ්තිවුණා. යම් කිසි අභාවයේ හේතුවකින් තමයි මේ പ്രേත ලෝකෙ පිටිලා තියෙන්නේ. හැබැයි මේගොල්ලෝ പ്രേත වුණාට අපාය ප්‍රේතයෝ නොවේ. මේ මානික ප්‍රේත කියලා කොටසක් තියෙනවා. ඒ වේමානික බේක ඉන්නවා ත්‍රිහේතු ගැත්තු. ත්‍රිහේතුක කියන්නේ ප්‍රතිසන්දි සිතෙහි අලෝභ අදෝස අමෝහ කියන මේ හේතු තුන පිළිදා තියෙනවා. එනිසා ගැඹුරු දෙයක් ආબોධ කරගන්න නුවණ තියෙනවා. ඉතින් මේ අම්මා මේකට කන් දුන්නා. පුතා වයස අවුරුදු 7යි ඒ දරුවා කන් දුන්නා. ඊයේගේ වයස 3යි ඒ දරුවාට මේක තේරෙන්නේ නැහැ. මේ ගාථා 12 අහගෙන ඉන්නකොට පියංකර මවයි පුතයි දෙන්නම සෝවාන් ඵලයටපත් වුණා. සෝවාන් ඵලයටපත් වුණාම ප්‍රේත දුක මගේ අරුණා. මගේ අරුණා ප්‍රේත දුක දැන් ආර්යයන් වහන්සේ හැටියට යෙත් හැසිරෙන්නේ. ඉතින් ඒ නිසා මේ අත්තන්නත් මේක පිළිත වුණා. ඒ දුකින් ඒ මොහොතේ සංසිඳෙන්නා ලෝකෝත්තර නිවන් සුවේ සාක්ෂාත් කරගන්නවා. ධර්මාශෝක රජු ගැන කවුරුත් දන්නවා ඇති ධර්මාශෝක රජු අවුරුදු 3ක්ම චිත්ත සංකාණයේ දැනෙන දුකකින් හිටිය. ඒ මොකද විශාල යුද්ධයක් කරලා කෝටි ගණන් මිනිසුන් මරලා අර කාමින යුද්ධය කියලා මුළු පලාතම ලේ ගංගාවක් කරන තරමට මහා නපුරු සරණක් කරලා නෙමෙයි රාජ්‍යයටපත් උනේ. සරණ කරන කාලේ නම් මහා යෝධ ජයග්‍රහණයක් කියලා හිතුවා. නමුත් අන්තිමේ පසුතැවෙන්න ගත්තා මාසිදු කළ තියෙන මහා විශාල අනර්ථයක් නිගේ. හැබැයි ඒ කාලේ ඇසුරු කළේ නිගණ්ඨයන්. රටි වාසනේ 60000ක් නිගණ්ඨයන් ඉතර දන් දෙනවා. නමුත් මේ නිගණ්ඨයන්ගෙන් ගන්න ආදර්ශයක් නැහැ. ඒ ඇතන්ගේ හිලෝතබ්දකවත් නැති කොම් ඇතන් මොනවා කියන ධර්මයි. මේ රාජ්‍යන බොහොම පිහිටි බුද්ධියක් ඇති උසස් ඥානවන්ත පුද්ගලයෙක්නි. ඒසාර චාරිත්‍රයේ දාන දෙනවා කියන පතය 60000ක් නිගණ්ඨයන්ට එසේ නමුත් හිතේ තුලේ තියෙන බින්දරයි. ගෝමින්නාතර එක දවසක් සීමැදුරු කවුරුද එයා සම්මන් කරන වෙලාවේ ඈතින් වඩිනවා දැක්කා නික්‍රෝධ සාමණේරයන් වහන්සේ. මේ නික්‍රෝධ සාමණේරයන් වහන්සේ කියන්නේ කවුරුත් නෙමෙයි. එලා මේ රජුගේ දැනගනී කියන්නේ මේ කවුද කියලා. නික්‍රෝධ සාමණේරයන් වහන්සේ කියන්නේ ධර්මාශෝක රජුගේ වැඩිමහල් අයියා තමයි සුමන රාජකුමාරයා. ඒ කියන්නේ උපරාජ්‍යරු. මහා රජුගේ බින්දුසාරේ බින්දුසාර රජුගේ වැඩිමල්ම පුත්‍රෝ නැතනයි සුමන. උපරාජ කෙනෙක්. ඉතින් මේ සුමන රාජකුමාරයා නරුන් කෑවා මේ යුද්ධයේදී. ඒ සුමන රාජකුමාරයාගේ දේවිය මේ නිග්‍රෝධ කුමාරයා කුස ඔත් දවසට. අර රාජකුමාරයා නැතුණාට පස්සේ තමන්ගේ ආභාවය රැකගන්නට අප්‍රසිද්ධ විලාසෙන් මාර්ගාවෙන් බැලහන්න ගියා. දුප්පත් කෙනෙක් වාගේ. හැබැයි මේ ගිහිල්ලා ගිහිල්ලා සඟරු ගමක ඉස්මාර්ට්ේ තියෙන විශාල නුග ගහක් වතන වාඩි වුණා. කාත් කාටුත් නැහැ. නමුත් මේ නුග ගහේ අනිග්‍රේත දේවතාවෙක් හිටියා. මේ දේවතාව සඳුල් ගමේ මිනිස්සුන් ගිහින් කියලා තියෙනවා මනුෂ්‍ය වෙසින් ගිහින් තියෙනවා සම්නාසලාට විශාල භාග්‍යයක් උදාපත් වෙලා තියෙන මහ පින් ඇති කාමී කුමාරිකාවක් අහවල් ගහ ළඟ වාඩිලා ඉන්නවා වහාමින් ආරක්ෂා සංවිධාන සලස්වන්නේ අවශ්‍ය සම්ප්‍රක් වාසුවිරණ සරසන්නයි ඒ මිනිස්සු වේග වේගින් ගිහිල්ලා මෙතන වඩතර ඇදලා උදේ මණ්ඩපයක් ගහලා බොහොම ගෞරවයෙන් ආරක්ෂා කළා. එතන තමයි මේ දරුවා උපන්නේ. ඒ දරුවාට නම් කගේ මව් පෙළපතේ පිය පෙළපතේ නමක් නෙමෙයි මේ මුගගහ ආශ්‍රිත උපන් නිසා නිරෝධය. ඉතින් මේ දරුවා හදාගත්තා. ඒ මෞර්තිමේ බොහොම රාජකුමාරිකාවක් හැටියට මෙතන ආරක්ෂක ඇතුව ජීවත් වුණා. මේ දරුවෝ වයසේ 7 දී මහා ධම්මරක්කිත මහරහතන් වහන්සේට මහාන කරගන්න බාර දුන්නා. ඒ කාලේ මහා ධම්මරක්කිත මහරහතන් වහන්සේ තමයි මුළු කෝට් ගණන් හිටියේ සංඝයා අතර ජේෂ්ඨ රහතන් වහන්සේ. මේ කුඩා දරුවා මහාන කරන්නේ එසේක සෝද බාන කොටම සව කෙලස් නැසා මහා රහත් භාවයට පත් වුණා. රහත් වෙනකොට ත්‍රිවිද්‍යා, ෂට්ඨවිඥා, සිව්පිරිසිරියා ඥාන සහ ත්‍රිපිටක ධර්මයක් කටපාඩම් වුණා. පෙර ඥාති ඥාතිවල මහානදම් පොල්ල තිබුණ ත්‍රිපිටකේ කටපාඩම් කරලා තිබුණ එනිසා රහත් කෙනෙකුට ත්‍රිපිටක ධාරිය වුණා. මේ රජේ මාසලේ කාර්යාංගනේ නැත්නම් වදින්නේ දා නෑනියන් දකින්නයි. නෑනියන් ඉන්න තැනක මේ වදිනවා. වයසෙන් අවුරුදු 7යි. නමුත් මහා රහත් උත්මේ මේ වඩින විලාසයේ රාජ්‍යරෝ සීනදලු කවණියෙන් දැකලා තේරුම් කරගත්තා අනිත් මිනිස්සු යන්නේ බොහෝම කලවලේ. වටපිට බලනවා උඩදින බලනවා මේ කුඩා සාමණේරයන් වහන්සේ වටපිට බලන්නේත් නැහැ උඩදින බලන්නේත් නැහැ අතක් පයක් එක්තර සොලවන්නේත් නැහැ බොහෝම සාන්තර වගේ. ඒ තුනා මේ කුඩා ස්වාමීන් වහන්සේගේ හිතේ ලොකු ගුණයක් තියෙනවා. මේ ස්වාමීන් වහන්සේම කතා කරන්න ඕනේ කියන හැමතියෙකුට කිව්වා ගිහින් අන්න අර වඩිනේ කුඩා ස්වාමීන් වහන්සේ කරගෙන ඉන්නේ කියලා. ඉතින් ගිහින් ආරාධනා කරන හැටියට තජිරෝ බලාගෙන. ඉතින් වඩිනා කුඩා ස්වාමීන් වහන්සේ රජවාසලේ පැත්තට මේගෙන් මේ සාන්තව වඩිනවා. තමත් හැමතියෙකුට කිව්වා ඉක්මනින් වැඩම කරන්නයි කියලා. ඒ ගිහිල්ලා ආරාධනා කරන හැටි සීමෙදුරු කවුලෙන් බලාගෙන. නමුත් ඒ ස්වාමීන් වහන්සේ ඉක්මනක් නෑ තමන් වහන්සේගේ පුරුදු දිවේ සුවයෙන් ඒ කියන්නේ සතෝ සම්පජාන කායයේ සිහිනුවණින් පිය නැගෙමින් නැරිය. මාළිගාවට ඇවිල්ලා අතුමිලා තමයි වටපිට දැල්ලුවේ ගැදීති ස්වාමීන් වහන්සේ ඉන්නවා කියලා. කවුරුත් නැහැ. ඒ නිසා උන්වහන්සේ සිංහාසනයට නැංගා. සර්ජිරුවට අත දුන්නා මේ ළඟින් හදනකොට. සර්ජිරුව පුදුම වුණා. වයසින් අවුරුදු 7ක් පමණ ඇති. කෙනෙමින් ලපටි මේ සාමණේරයන් වහන්සේ දැන් මුළු ජම්බුද්දීපයේ අගරජ වාඩි වෙන සිංහාසනයේ වාඩි වෙන තරම් තේජවන්ත කෙනෙක් වුණා නේද? මොනතරම් සීල තේජසක් ඇති කෙනෙක් එතෙන් දිය පැහැදීමක් ඇති වුණා. ගණලකීව ස්වාමීනි උභාෂ දන්න බණපදයක් මට අවසර ලැබේවා. මේ රහතන් වහන්සේ කල්පනා කළා මේ රාජ්‍යෝ ගැඹුරු ඥානවන්ත කෙනෙක්. මුළු ජම්බුද්දීපේ සගරජ කෙනෙක්. මේ රාජ්‍ය රුවන් දිග දේශනාවක් අවශ්‍ය නැහැ. මුළු බුද්ධ ධර්මයේම සම්පින්දනේ වූ ධම්මපදයක් දේශනා කළ යුතුයි කියලා ධම්මපදයේ අප්‍රමාද වර්ගයේ දේශනා කළා. පරිතුමා ගාථා ටික අහනකොට කිව්වා ස්වාමීන් දැන් ඇති දැන් ඇති මම බුදුරජාණන් වහන්සේ කවුද බුද්ධ ධර්මයේ කුමක්ද කියන එක මෙන් තේරුම් ගත්තා. ඒකෙන් නීම තේරුවන් සරණ ගියා. එදා තමයි තේරුවන් සරණගේ බෞද්ධයෙක් වුනේ. ඊට පස්සේ එදා පටන් 30 දිනකට දිනපතා සලකදානේ පිරිනැමුවා. පරිදාසක් යන්නේ ඉතල 60000ක් විසු සංඝයා වහන්සේට නිත්‍ය වශයෙන්ම රජවාසලේ පින්ඳ පාත් පිළිනැදෙනවා. අර නිගාන්තියන් අයින් වුණා. අන්තිමේදී 84000ක් බෙහෙවියාර කෙරෙව බුද්ධ ධර්ම 84000 ස්කන්ධ තියෙනවා කියලා. තම තමන්ගේ දරු දෙන්න එදා පූජා කළා. නීල කුමාරයා සංඝ මිත්තා කුමාරයා. පසු කාලයක විනී පිටකේ මොග්ගලී බුද්ධ පිස්ස මහ රහතන් වහන්සේ සම්පූර්ණ විනී පිටක ඉගෙනගෙන ඒ කාලේ තිබුණ ශාසන අර්බුදය මේ රජතුමා මුළු ජම්බුද්වීපයේ සියලු භික්ෂූන් රැස් කරලා රජතුමාම නිම භික්ෂූන් වහන්සේලා තෝරගත්තා. අන්‍යම් භික්ෂූ ලෙසින් සිටියේ 60000 සිවුරු ආරවල රැකේ ආරක්ෂා දුන්නා. තුන්වෙනි සංගානාව කරන්නත් දායක වුණා. සතර නාමයක බුදු සසුනේ පිහිටවන්නත් දායක වුණා. ශ්‍රී ලංකාවට තමන් මේ පුත්‍රුණ වෙන්නේ මිහිඳු මහ රහතන් වහන්සේම ලැබෙන හැටියට සැලසුවා. මේ සියල්ලම කරන්න පුළුවන් උනේ අර අප්‍රමාද දහම් පදේ අහලයි. එනිසා මේ අප්‍රමාද දහම් පදයේ මුළු තුන් පිටකයේම සම්පින්දණය කළගත් දහම් පදය කියලා අටුවාවේ හඳුන්වනවා. අප්‍රමාද පදයේ මුල් කොටගෙන මාතෘකාවක් කළොත් තුන් පිටකෙන් ඕනෙම තැනකින් ඒකට සම්බන්ධ ධර්ම දේශනා කරන්න පුළුවන්. දැන් අපි සලකා බලමු මොකක්ද මේ අප්‍රමාදය කියන්නේ? අප්‍රමාදය කියන්නේ අට කතාවේ හඳුන්වනවා පමාදෝ කිස්සපි වස්සග්ගෝ නේ පමාදෝ අපමාදෝ මේමයි විග්‍රහ කරන්නේ අප්‍රමාදී කියන්නේ මොකද්ද පමාදෝක සති වස්සග්ගෝ ප්‍රමාදය කියන සිහිය අමතක වීම නේ පමාදෝ අපමාදෝ එසේ සිහිය අමතක නොවේනා නම් ඒකට කියනවා අප්‍රමාදය කියලා එතකොට මෙතන සඳහන් වෙන්නේ එළමෙසිට සිහිය ඇති බව අප්‍රමාදයයි මොකක්ද මේ එළමෙසිට සිහිය ඇති බව කියන්නේ බුදුරජාන් වහන්සේ මේක බොහෝම ලස්සනට තෝරලා තියෙනවා. ඒ කියන්නේ අභිධර්ම පිටකයේ විභංගා ප්‍රකරණයේ තියෙනවන්නේ කුද්දක වස්තු විභංගේ කුද්දක වස්තු විභංග කියන්නේ 17 වෙනි එක. මේ 17 වෙනි විභංගේ තියෙනවා කෙලෙස් 1500 විස්තර කරන දේශනාවක්. කෙලෙස් 1500ක් තියෙනවනේ. එයින් ප්‍රමාදයේ දෙන ක්ලේශය විස්තර කරනවා මෙන්න එහෙම ප්‍රමාදේ. තත්කතමෝ පමාදෝ කාය දුච්චරිතේ වචී දුච්චරිතේ මනෝ දුච්චරිතේ පංචසුවා කාම ගුණේසු චිත්තස්ස උස්සග්ගෝ උස්සග්ගානුපදානං කුසලානං වා ධම්මානං භාවනායේ අසක්කච්ච කිරියත අසාතච්ච කිරියත අනිච්චච්ච කිරියත ඕලීන බුද්ධිතා ඉක්කිත දුරතා නික්කිත ඡන්දතා නිකිත ඡන්දතා නිකිත දුරතා අනාසේවන අභාවන අබහුලී කම්මං යෝ ඒව රූපෝ පමාදෝ පමග්ජන පමග්ජිතත්තං අයං උච්චති පමාදෝ මේ කිවේ ප්‍රමාදයේ කියන අකුසලයේ ගැන ඒ කියන්නේ තත ප්‍රමාදය පමාදෝ කියන්නේ කුමක්ද කාය දුච්චරිතේ වචී දුච්චරිතේ මනෝ දුච්චරිතේ කයින් සිදුවෙන දුසලිය තුනක් තියෙනවනේ වචින් සිදුවෙන දුසලිය හතරක් තියෙනවනේ සිතින් සිදුවෙන දුසිරිත් තුනක් තියෙනවා. මේ තුන්දෙනින් සිදුවෙන දුසිරිත් කෙරෙහි චිත්තස්ස වස්සග්ගෝ සිත මුදා හරිනවා. ඕනතරම් නිදැල්ලේ ඉනි හැසිරෙන්න යොදනවා. ඒක ප්‍රමාදයක්. ඒ කියන්නේ සතුන් මැරීමට ඒකෙන් වලක නීතාවක් නෑ. ඕන වෙලාව පොළසෙටක් මරනවා. මඳුලෙක් උනාක් මරනවා, උකුණෙක් ලේගියෙක් උනාක් මරනවා. කිසි ගාණක් නෑ. අන්න සති වස්සග්ගෝ. එවාගෙම ස්වර්ගම මිච්ඡාචාරී බොරු කීම, තේරම් කීම, පරිසබක් කීම, කිස්බක් කීම. එවාගෙම සුරාපානය. ඒකත් අර තුන්වෙනි කාය කායන්තරයකයි තුන්වෙනි සිතපාරියට වැඩෙනවා. එවාගෙම අවිද්‍යාව කියන අනුංගෙදේට ආසකිරිය. අනුන්ද ක්‍රෝධයේ ඉරිෂා කිරිය. වැරදි දෘෂ්ටි ගැනීම. මේවා තමයි තුන්දරින් සිදෙන දෘෂ්ටි ප්‍රධාන වශයෙන්. ඔය ඇතින් සාකා ප්‍රසාකා වශයෙන් බෙදි බෙදි යනකොට කෝටි ගණන් තියෙනවා දෘෂ්ටි. ඉතින් මේ දුසෙක කෙනෙහි චිත්තසම සංගෝ සිත නිදාන්නේ ඇතුලෙන් දාරේනවා. සංවරණ නොකර හරිනවා. පාණෙන් නොකර හරිනවා. කෙලෙක නොකර හරිනවා. දැක නොගන්න නොගන්නවා. එවෙන් නොයලකේ සිටිනවා. ඒක තමයි ප්‍රමාදේ. එළමියේ පංචසෝකාම ගුණේසු. ඒ කියන්නේ ඇස පින්න වෙන, කන පින්න වෙන, නෑන පින්න වෙන, දිව පින්න වෙන, කය පින්න වෙන. මේ කියන්නේ පංචසුරාම් පින්නවන දේවල් ගැනම දැඩිලා ඉන්නවා. ඒ වගේම කිසියම් සංවරයක් නැහැ. ඒ ඒ දේ ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා හැම වෙලාවෙම ඒ වැනි සිත අරුම් කරගෙන ඉන්න. ඒතකොට ඒකත් ප්‍රමාදයක්. උස්සග්ගානුපදාන නැවත නැවත නැවත සිතට උනිදල්ල ඇතිලෙන් අරිනවන ඒක ප්‍රමාදයක්. කුසලං වා ධම්මානං භාවනාය දාන සීල භාවනා ආදී කුසල ධර්ම තියෙනවනේ දන් දීම සීල රැකීම භාවනා කිරීම වැලියට යන්න ගෞරව කිරීම, වත් පිළිවෙත් දෙීම, බණ කියන, බණ ඇසීම, පින් දීම, පින් ගැනීම, සම්‍යක් දෘෂ්ටිය වැඩි දියුණු කිරීම කියන මේ දස කුසල ධර්මයන් දස කුණ්‍ය ක්‍රියා ධර්මයන්. එවාගෙම පාණාතිපාතා මෙරමණී ආදි දස කුසල කර්මපත. ඉතින් දස පාරමී ධර්ම. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා භංග විරණ හතර. දානයේ ප්‍රේ වචන අර්ථචාරියා සමානත්තතා කියන සංග්‍රහ වතු හතර. කරණීය ධර්ම 14 අකරණීය ධර්ම 1 මහා මංගල ධර්ම 38 සතිපට්ඨානාදී බෝධිපාක්ෂ ධර්ම 37 මේවා පිළිබඳව යජන යජන වාමයක් පාසා අසක්කට කෙරියදා කිසිම ගෞරවයක් නැතුව හිතේ දෙනවා ඕනකමක් නැහැ කුසල ඡන්දයක් නැහැ ආවට ගියාට කරනවා නම් අන්න ප්‍රමාදයක් අසහකච්ච කෙරියදා නිතර නිතර ඒවා කරන්න යන්නේ නැහැ කලාතුරකින් කරනවා නිතර කුසල් කරන්නේ නැහැ. ඒකත් ප්‍රමාදයක්. අනිත්‍යද කිරියට තින්කමක් කරන්න බෙදුනා අනේක ඉවර වෙනකන් ඉන්නේ නැහැ. බුද්ධ වන්දනාවට ගියත් ටිකක් කරන්න ගිහලා යනවා. බණක් කාන්න ගියත් ඔක ඔලෝසු බාන ගිහලා යනවා. ඒ වගේම වෙන වෙන පින්කමකට ගියත් ඒක ඉවර වෙනකන් ඉන්නේ නැහැ. එතන මේත විසිරීගෙන පවත්නා නිසා පින්කමක නිමාවක් දකින්නේ නැහැ. ඒකත් ප්‍රමාදයක්. ඕනින ගොත්තිට නිතර පසුබට වෙනවා. අපි යම් බණ අහන්න කියලා කෙනෙක් කිව්වොත් අනේ දැන් සීතලයි දැන් හිතෝ දෙනවා දැන් හැන්දෑ වුණා දැන් මහන්සි දැන් ඉතරදී මොකක් හරි එකක් කියලා මග අරින්න හදනවා ඔය වාගේ කවර හෝ පින්කමක් කරන්න පසුබට වෙනවා නම් ඒකට කියනවා ඕනේ නැගොත් ඉතා පසුබට වීම ඒකත් ප්‍රමාදයක් නිශ්චිත ඡන්දතා ඕනකමක් ඇත්තෙම නැහැ පින්කම් කරන්න කියලා ඕනකමක් ඇත්තේ නැහැ සමහරු කියනවා අපි පවක් කරන්නේ නැහනේ ඔය මොකටද යන්නේ බාන අඬ? ඔය මොකටද දන් දෙන්න යන්නේ? ඔය භාවනා මොනවද පවක් කරන්නේ නැණි කියලා නිකන් ඉන්නවා කාලේ අපසයාලිනවා. ඒකට කියනවා නික්කිත ඡන්දතා. කැමැත්ත අතර දාලා. ඒ කියන්නේ කුසල කිරීමේ කැමැත්තක් නැහැ. ඒකත් සමාධියක්. නික්කිත දොලතා. වීර්යය අතරින් කුසල කිරීමේ උත්සාහය අත්හරිනවා. ඒකක් ප්‍රමාදයක්. ඒ කියන්නේ දැන් පීකමක් කරන්නේ අවස්ථාව තියෙනවා. සාධාරණ මහල්සී ඉස්සරදී අද ඇඟලි දෙනවා, පාට අමාරුවක්, බඩේ අමාරුවක් මොනවා හරි කියනවා. නැත්තම් දරුවා ලෙඩ වෙලා, නැත්නම් ආවල් කාරණේ කියන්නේ කියන ගමනක් ඔයාගේ මොන මොනවා හරි කියලා පටලවාගන්නවා. ඒ වගේ පින්කම් කිරීම සම්බන්ධ වීරිය උත්සාහය අත්හැරියනම් ඒක ප්‍රමාදයක්. අනාශය වෙනවා. කුසල ධර්මයන් ආදරයෙන් කරන්නේ ඒකත් ප්‍රමාදයක්. අභාවනා නැවත නැවත කුසල් කරන්නේ ඒකත් ප්‍රමාදයක්. අබහුලීකම් නම් බහුල වශයෙන් කුසල් කරන්නේ නැහැ. ඒක ප්‍රමාදයක්. යෝ ඒව රූපෝ පමාදෝ මෙන්න මේ විදිහේ අර දිගිය අත්තර දැමීම. සිය අමතක කිරීම. පමන්ජන සිය අමතක කරන ආකාරය. පමන්ජිතත්තං ඒ සිය අමතක කරන බව. අයන් මුච්චිති පමාදෝ මේක තමයි ප්‍රමාදේ ප්‍රමාදේ කියන්නේ. දැන් කරේ මේ ඡානේ පැත්ත තමයි අපමාදෝ කියන්නේ. නේ පමාදෝ අපමාදෝ කොහොමද අපමාද තෝරගන්නේ කයින් වචනින් සිටින් සිදුවෙන අකුසල් ගැන බිඳක්වත් හිත කියලා දෙන්නේ නැහැ. බිඳක්වත් හිතට අවකාශ දෙන්නේ නැහැ. එවෙදී පාපයක් කරන්නේ. හැම වෙලාවෙම ඒ අකුසලයන්ගෙන් ගැන්වි තමන්ගේ හිත ආරක්ෂා කරගන්න. ඒක තමයි දස කුසල කර්මපත ඇතිවි. කයින් සිදුවෙන අකුසල් තුනෙන් සම්පූර්ණයෙන් වැළකෙනවා. වචනින් සිදුවෙන අකුසල් හතරෙන් සම්පූර්ණයෙන් වැළකෙනවා. සිතින් සිදුවෙන අකුසල් තුනෙන් සම්පූර්ණයෙන් වැළකෙනවා. එසේ වැළකීම සඳහා සිතට අණ දීලා සිතට අනුබල දීලා සිත පුරුදු කරනවා ඒ වාට නොනෙමින්ද අන්න ඒක අප්‍රමාදයක් ඒ වගේම ඇසේ කන නැහැය දිවේ කය පිට කියන දිව කය කියන මේ පසිරුනම් පිනවන මේ පංචකාම සම්පත් ගැනම හිත ඉතින් නැතුව ඒනයි අනිත්‍ය බව දුක්ඛ බව අනාත්ම බව අසාර බව නිස්සාර බව අසුභ බව මෙවා හිත ඉඳා තමන් හිත ඒවෙන් ආරක්ෂා කරගන්න ඒවට වැටෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න. ඒ රැඳෙන්නේ බැඳෙන්නේ නැතුව ආරක්ෂා කරගන්නවා. ඒ සම්බන්ධය යොදා ගන්න සිහිය ඒකට කියන අප්‍රමාදය කියලා. එවැන්ගේම සක්කාච්චකාරිතා දාන සීල භාවනා ආදී කුසල් කිරීමේදී සක්කාච්චකාරිතා බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව යෙදෙනවා. බුදුන් වහන්සේ කියත් බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව ප්‍රසන්න පීඨවල දයාට හොඳට දෝහණය කරගෙන මල් පූජා කරලා පහන් දල්වලා ගෞරව සම්ප්‍රයුක්තව වන්දනා කරනවා. අන්‍යවිහිතන වේ වටපිට බලන්නේ නැතුව වෙන දේවල් අහුම්කම් දෙන්නේ නැතුව මනස හිින්වලින් වන්දනා කරනවා. අන්න සක්කච්ඡකාරිකා. ස්වාමීන් වහන්සේලා දකින්නාම බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව ගන්ධ නමස්කාරයෙන් කතා කරනවා. ඒ වගේම සවන් දෙනවා. ගාහණයක් දෙන්න ගියත් මේක බොහෝම පිරිසුදුෙන් කරනවා. අද කලහයට අස්තරෙල එවන් මේ තවතාව තියෙන අපහසුතාව සියල්ල අත්තර දාලා සංගරණයේ කැපසලු බන්ධනින් ධානයේ සංවිධානය කරනවා. එවැගේම සීල සමාදන් වෙන්න කියන බොහෝම ගෞරවයෙන් ඒකේ සීලයේ පිළිපදලා සීනේ මැනවින් රැක ගන්න. එවැගේ භාවනා කරන්න ගිය අතුල්පත්තුන් හොඳට පිරිසුදුව සෝදාගෙන ආසන පනවාගෙන බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව එළිදෙනවා. ඒ වගේ මෞඛ්‍යන් දුපස්ථාන කිරීම උනත්, ගිලෙන දුපස්ථාන කිරීම උනත්, බණක් ඇහිීම උනත් කවරෝ පින්කමක් කරනකොට ඒ හැම දෙයකදී බොහෝම ගෞරවයෙන් තමන්ගේ සියාකින් එළිදෙනවා. අනුමාවා කරනවා නෙමෙයි තමන්ගේ සියාසින් ඒ කුසල් කරන කරනවා ගොම ගෞරව සංප්‍රයුක්තව සැලකිල්ලෙන්. ඒක එතකොට සක්කාච්චකාරීතාව අප්‍රමාදයක්. එවැගේම සාර්ථකකාරීතා එක වරක් දෙකක් කළා මම මම දැන් මෙහෙම කළා කියලා හිතන්නේ නැතුව නැවත නැවත නෑරිය දෙනවා. කොච්චරවත් මේ පින්කම් වල යෙදෙන්න හැම වෙලාවෙම සූදානම් එවාගෙම සාකච්ඡා පාරිත්‍යා කියවේ ඒකයි සතතේ නිතර නිතර කුසල් කරනවා ඒ කියන්නේ දැන් අපි උදේ පාන්දර බුදුන් වහන්සේනවා. පන්සිල් ගන්නවා. නමුත් මේ පන්සිල් ගත්ත කියන එක ඒ මොහොතේ නෙමෙයි. දස පුරාම කිතර මේ පංචශීලයේ හිතින් කේව කේවා දාස වැඩ කරනවා. අන්න සාත්‍යකාරිතා. සමහර කෙනෙක් හිතනවා මේ පංචශීලයේ කඩේ නැත්තම් මොකටද සමාදන් වෙන්නේ කියලා. ඇත්ත. කරුණ නැත්තම් සමාදන් වෙන කාරණයක් නෑ. නමුත් මේ සමාදන් වීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ කැඩෙච්ච නිසා සමාදන් වෙනවා නෙමෙයි. සමාදන් වීමේදී සීලමය කුසලයක් සිද්ධ වෙනවා. ඒක හිතින් කියව කියව ආවර්ජනා කරන්න කරන්නේ සීල භාවනාමය කුසලයක් වෙනවා. සීලය කියන එක භාවනාවක් නම් වෙනවා. සීලානුස්සතිය. ඒ නිසා දහස්වර දසදහස්වර අරිය තිසරණේ පංචශීලයේ තින් කියව කියවා ඉන්නකොට අන්න සාත්‍ච්චකාරිත හැම වෙලාවෙම එන තමා සීලයක් උඩ පිළිහිලා ඉන්න බව මතක තියෙනවා. ඒ වගේම සීලයේ බින්දෙන කාරණයක් කවදාකවත් කරන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි සාත්‍ච්චකාරිතා. දැන් අපි දීප්සෝගාඨාර ඉස්සරයක් කියව දැන් ඇති කියලා හිතන්නේ. නැවත නැවත නැවත සීවර දහස්වර දසදහස්වර දීප්සෝගාඨාර ඉතින් කියව කේවා දාස වැඩ කරනවා. අන්න සාත්‍යකාරිකා. කර්ණී මෙත්ත සූත්‍රයේ උදේ කියව දැන් ඇති කියලා හිතන්නේ. කර්ණී සූත්‍රය එකවරක් කියවා නැවත නැවත සිටින් සීවර දහස්වර ඉතින් කියව කේවා දාසේ වැඩ කටයුතු වල යෙදෙනවා. වැඩ කටයුතු අඩපණ වෙන්නේ නැහැ හැම දෙයක් හොඳින් කෙරෙනවා. ඒ මක් නිසාද සිහිය නුවණ හොඳින් එළඹී සිටින නිසා කරන වැඩේ හොඳින් කරන්න පුළුවන්. මේ විදිහට තමන් කලබුරු කරන භාවනා ආදී කටයුතු මනසිකාරෙ නිතර නිතර හිතේ පැවැත්වීමද කියන සාකච්ඡා කාර්යයයි එකක් අප්‍රමාදයක්. නිශ්චිත කිරියසයි කියන්නේ දැන් අකුසල පැත්තේ ප්‍රමාදය කියන්නේ පින්කමක නිමාව දකින්නේ. අතරමඟ කර කරගෙන යනවා විරස් වේවා. එමනේ මේ පින්කමක් පටන් ගන්න නම් කවරෝ දැන් බණ අඟවාදී වුණා බණ යම් වෙලාවක දිවර වෙන්නේ දෙවියන්ට ඥාතිින්ද පින් දෙලා දෙලුවන් සමා කරගන්න එකකම් ඉන්නවා. ඔයගෙම දානයක් දෙන්න කියත් දානේ වැඩ කරුත් නිමරණේ කරන සහභාගී වෙනවා. බුද්ධ වන්දනා කළත් නිමරණේ කම්ම කියදෙනවා. භාවනා කරත්‍යයක නියමිත කාමයේම සම්පූර්ණ කරනවා. කවරෝ පින්කමක් වුණාම ඒක අනාර කරන්නේ නැතුව නිමාව දක්වාම යෙදෙන්නේ ඒක අප්‍රමාදයක්. යාගේම අනුලීන වූත්‍ිතා ඒ කියන්නේ කවදාකවත් පින්කම් කරන්න පසුබට වෙන්නේ නැහැ. තමන් හිතනම පින්කම් කරනවා නිතර නිතර ඒ වගේම තව කෙනෙක් කියනවා නම් අනේ නම් මට මහන්සි වෙන්න හිතන්නේ නැතුව ඒ පින්කම් වල නිතර යෙදෙන්න උත්සාහවන්ත වෙනවා. ඒක තමයි පසුබට නොවීම අප්‍රමාදය. අනිත්‍යත් ඡන්දක ඒ කියන්නේ තමන්ගේ කුසල් කරගන්නේ නැති වෙලාවේ කුසල් කිරීම සම්බන්ධව සිත නිතර නිතර භාවිතා කරනවා. අර එක දානයක් දෙන ඕක නැවත නැවත පිටින් ආවර්ජනා කරනවා. හැම වෙලාවෙම දාන දෙන්නේ නැහනේ. හැම වෙලාවෙම දාන ඕනේ නැතුව එක දානයක් දීලා ඒක නිතර නිතර ඉතේ කියව කියව මෙනෙහි කරමින් ඉන්නකොට අන්න හැම වෙලාවෙම තමන්ගේ තේ කුසල ඡන්දේ පහළ වෙනවා. ඒ වගේම සීලය ගැනත් එහෙමයි භාවනා ගැනත් එහෙමයි හැම ආගමික කටයුත්තක් ගැනත් එහෙමයි හැම වෙලාවෙම මේ කුසල ඡන්දේ අවදි කරගෙන පවතින ඒක අප්‍රමාදයක්. ඒ වගේම අනිත්‍යක දුරට Tamande පින්කමක් කරන්න කුසලයක් කරන්න අවස්ථාව ලැබුණා නම් අනේ දැන් මහන්සිය කියලා හිතන්නේ නැහැ. නැවත නැවත නැවත ඒ පින්කම් කරන්න උත්සාහවන්ත වෙනවා. වීර්යයෙන් කරන්නේ කොච්චරවත් වීර්ය කරන්නේ නැතුව නැවත නැවත යෙදෙනවා. ඒතකොට ඒකේ ආනිසංස Tamande හොඳින්ම දැක ගන්න පුළුවන්. අර බහුගේ දවසක දැන් අවුරුදු 33කට වගේ ඉස්සරේ සිද්ධියා ශ්‍රීද්ද සොයිසාවේ නැතිතුමා ධම්මදෙව ගිහින් තේනවා වන්දනාවට. එතුමාගේ වෘද්ධාභාගයක් තියෙනවා. ඒ කාලේ මුදල් ගෙන යන්න දෙන්නේ නැහැ රජේ. ඒ කාලේ එතුමා අවශ්‍ය දේවල් ගැනීම සඳහා තමන්ගේ අතේ තියෙන ස්වර්ණ ආභරණ. ඒ වගේ මිල කළා තමයි යම් යම් දේවල් කරගත්තේ. එතුමා ආනන්ද බෝධිය ළඟ ජේතවනාරාම ගියාම එතන බොහෝ මළු බොහොම අපිරිසුදුයි. බොහොම අපිරිසුදු හරක් ලගිනවා, කැලි කසලේ පිළිලා කොල්ල පිළිලා අපිරිසුදුයි. මෙතන කල්පනා කළා අනේ මෙතන මා සුද්ධ කරන්න ඕනි කියලා. එතන ධෝණය කරන්නේ කෙනෙකු ළමා භාග්‍ය භාග දෙකක් හොයාගෙන ලොකු ගක්ක දෙකක් හොයාගෙන අර ජේතවන දිදෙන් වතුර ගෙනල්ලා මෙතන සෝදිසේ දුව බොමලු. ගේ දැම්මා. එවා ගේන දුවට පපියා මාරුවක් ආවා. පපියා මාරු වෙන බව දැනගෙනමයි මේක කෙලි. ඒකට දිව දිව යට තියාගන්න බෙහෙත් පෙට්ටක් තියාගෙන ඉවර වෙනකම් මේක කළා. මරණවත් කමක් නැහැ මම මේ පින්කම කරනවා කියලා ඊදුණා. නමුත් මරුනේ නැහැ. ලංකාවට එන්න පුළුවන් වුණා තව කලක් ජීවත් වුණා. අන්තිමේදී එතන තමන් හිතෙමෙද කොට තමන්ගේ අතේ තිබුණු බොහොම වටිනා රුපියල් 20000ක් වටිනා මුන්ද බාර දුන්නා මෙන්න මේක මිල කරලා මෙතන මේ ප්‍රාකාරයක් බඳලා මේ ආරක්ෂාව සංගතිය. ඉතින් ඔය වාගේ පින්කම් දෙීමේදී තමන් පසුබට නොවි ඒ උත්සාහය යෙදුවොත් ඒක ආනිසංසක් ඒ මොහොතේම ලැබෙනවා. ඒ වැඩේ නොකරී දැනන් එතුමාගේ ශක්තිය එතුමාට වෙන ගන්න බැරි වෙනවා. අර වතුර බාල්දි දෙකක් උස්සගෙන ඇවිල්ලා මේක හොදන තරමට මෙතුමාගේ හිතේ වීර්යය ඇති වුණානේ. අන්න ඒක අප්‍රමාදයක්. ඔය වගේ තමයි බෞද්ධයන් කුසල් කිරීමේදී මේ මහසී මේ නිදිමතය කියලා හිතන්නේ පින්කම හොඳට කරන්න තමයි බෞද්ධ මෞපියෝ නිතරම සූදානම් වන්නේ. ඒ වගේම ආශේවන කුසල ක්‍රියාවක් කරන්නේ බොහෝම ආදරෙයි. ආදරෙන් කිරීමත් අප්‍රමාදයක්. භාවනා නැවත නැවත යෙදෙනවා. ඒකත් අප්‍රමාදයක්. බහුලීකම්මං බොහෝ සෙයින් බහුල වශයෙන්ම යෙදෙනවා. ඒකත් අප්‍රමාදයක්. එවාගෙම යෝ හේව රූපෝ අපමාදෝ අපමාදින මජ්ජන අපමාදිතත්තං. එතකොට මේ කියන්නේ මේ විදිහට අප්‍රමාද වෙනවන්න. ඒක තමයි මෙතන අප්‍රමාදෝ කියලා හඳුන්වන්නේ යෙදුනේ. දැන් මේ කිනේ සූත්‍ර පාඨයේ අනුසාරින් කරුණු. ඊළඟට අපි සලකා බලමු මේ අප්‍රමාදී කියන වචනේ අභ්‍යන්තරයේ තියෙන පරමාර්ථය මොකක්ද කියලා. පරමාර්ථය තමයි සති චෛතසිකය. අපේ සිතේ තියෙන පින්නතුනි සෝබන චෛතසික ධර්ම 25ක්. සෝබන චෛතසික ධර්ම 25ක් තියෙනවා කුසල් සිතෝට හා සෝබන සිතෝට පමණක් අයිති. සෝබන සිත තියෙනවා කෙටියෙන් කියනකොට 59ක්. දිගින් කියනකොට 91ක් තියෙනවා. සවිතරල කියනකොට සෝබන සිත තියෙනවා 91ක්. සංකේතයෙන් කියනකොට 59යි. සංකේතයෙන් කියන්නේ සීලම සිත් 89 ගානේ ප්‍රමාණ සෝබන සිත් කියන්නේ 59යි. විස්තර වශයෙන් ගන්නකොට සිත් 121ක් නේ. එතකොට සෝබන සිත් තියෙනවා 91ක්. ඉතින් පැහැදිලි වෙන අසෝබන සිත් ඔක්කොම 30යි කියලානේ. 59යි 30යි 89යි. 91යි 30යි 121යි. ඒ විදිහ තමයි අකුසල් සිත් 12යි අනේක සිත් 18යි. ඒ විදිහ තමයි අසෝබන සිත් කියන්නේ. ඒවා හැර ඉතිරි සිත්යේ ඔක්කොම 59ක් නැත්නම් 191ක්. ඒ වාගෙහි බෙදෙන ඡායතික ධර්ම තියෙනවා 25. එයින් සෝධන සාධාරණ කියලා තියෙනවා ඡායතික ධර්ම 19ක්. ඒවා මේ සිත් 81 91 එහෙම නැත්නම් 59 එම යෙදෙනවා. සෝබන සිත් 59 එම යෙදෙනවා. සෝබන සාධාරණ ඡායතික 19. එයින් එකක් තමයි මේ සතිය ඡායතිකය. සද්ධා සති කිරි ඔත්කප්ප අලෝභ අදෝස චක්‍රමජ්ජත්තා කියලා හතක් තියෙනවා. ඊළඟට යුගල යුගල වශයෙන් වෙන ධර්මතා 12ක් තියෙනවා. කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කාය යුද්ධකතා, චිත්ත යුද්ධකතා. එතන 12යි 7යි 19යි. එතකොට මේ 19යේ සෝබන සිතක යෙදෙනකොට එතන ප්‍රඥා ඉන්ද්‍රියත් යෙදලා නම් අන්න එතන 20යි. එතන 20යි. ඉතින් ඔය සෝබන සිත වශයෙන් අපි සලකා ගලමු දැන් අපි මේ බුද්ධ වන්දනා කරනවා. මේ සිල් සමාදන් වෙනවා. මේ බණ කියනවා. මේ බණ අහනවා. මේ වෙලාවේ අපේ සිත්වල පහ වෙන සෝබන සිත් නෙමෙයි. ඒ සෝබන සිත්වල මේ ඡායසක ධර්ම 33ක් 33ක් දැකින් පහළ වෙනවා කොහොමද? දැන් මේ කියනවානේ සෝබන සාධන 19 ඒකට ප්‍රඥා ඉන්ද්‍රියත් එකතු වෙන 20යිනේ. ඒ 20ට මුලින් එකතු වෙනානේ අනිසමාන 13. එතකොට 33යි. සිතත් එක 34යි. දැන් එතකොට මෙන්න මේ සිත් 4 34 තමයි මේ ඡායසති ඡායසකේ පහළ වෙන්නේ නැත්නම් එකතු වෙන්නේ. එතකොට සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කුසාසිතක් කියලා හිතමු. ඒ කුසාසිතය ඇතුලේ මේ ඡායසක ධර්ම 33ත් එක්ක ධර්මතා 34ක් තියෙනවා. එතකොට මේ ප්‍රධාන වෙනවා සතිචෛසිකය. මේ සතිචෛසිකය තමයි මෙතන ප්‍රධාන වශයෙන් අප්‍රමාදෝ කියන්නේ. ඒක කියනවා ලක්ෂණ දෙකක්. අපිලාපන ලක්ෂණේ සහ උපග්ගන්නන ලක්ෂණේ. මෙන්න මේකත් තේරුම් කරගනිමු. අපිලාපන ලක්ෂණේ කියන්නේ ඉරිත් වෙන්නේ නැහැ. පිලාපණය කියන්නේ ඉරිත් වෙනවා. දැන් වතුරකට බර නැති දෙයක් දැම්මම ඉරිත් වෙනවනේ. පාවෙලා යනවා. සංගෙන්නේ. දැන් අද කාලේ තියෙනවා මේ කුටිම දේවල් ප්ලාස්ටික් භාජන දැන් ඔය පොලිතියෙන් කුලවාගෙන යා වතුර දැම්මොත් යට යන්නේ ඒ කුඩ පාර වෙනවා ඉස්සර කාලේ කියන ලබු කබල ලබු කබල දැම්මා ලබු කබල බර නැති නිසා පාවෙලා යනවා ඒ වගේ නෙමෙයි දැන් ගල් කැටයක් දැල් කැටයක් වතුරට දැම්මාම වතුරේ පස්ලට එක ගිලා බහිනවනේ අන්නේ වගේ අරමුණේ කුසල් අරමුණේ ගිලා බහින ස්වභාවයට කියනවා අපිලාපණී කියන දැක ගන්න ස්වභාවය දැන් අපි බුද්ධ වන්දනා කරනවා හිතෙමු. එතකොට බුද්ධ වන්දනා කරන වෙලාවට බුදු ගුණෙන් සිහි කරන්නේ මේ මැටි රූපයකට වන්දනා කියලා හිතන්නේ නැහනේ. බුදු ගුණෙන් සිහි කරන්නේ. ඒ බුදු ගුණ සිහි කරනකොට බුදු ගුණ තුළ අපි ඒ සිත එක්කලා බහිනවා. තීරණයනවා. ඒ මුල් ගැම් මුල් ගැස ගන්න ආකාරයෙන් අපේ හිත ඒ බුදු ගුණ තුළ කැදෙනවා පිළිදෙනවා. අන්න අපිලාපනේ. එතකොට අපි බුදුන් වඳින්න ඕන වෙලාව හරියට එක සිහි වෙලා ඒ කරන වැඩේට හොඳට සිහිය පිහිටලා කරනවා. අන්න අපි ලාභනේ. ඔය වගේ තමයි කුසල ක්‍රියාවන් කිරීමේදී ඒ කුසල ක්‍රියාවෙහි පත්ලටම සිහිය පිහිටුවා ගැනීම නැත්නම් දැක ගැනීම තමයි අපිලාපණය කියලා කියන්නේ. ඒකට නිදසුනක් කියනවා මෙහෙම. ශක්තිති රජතුමාට ඉන්න භාණ්ඩාගාරක ඇමති. ඒ භාණ්ඩාගාරක ඇමතියාට නමක් කියනවා ගහපති රත්නිය කියලා. ගහපති රත්නිය. එතකොට මේ භාණ්ඩාගාරික ඇමතියා දවස් තුන් විතර රජුරුවන් ළඟට ගිහිල්ලා රාජ භාණ්ඩාගාරයේ තියෙන රාජකීය භාණ්ඩ නාම ලේඛනය කියලා. රාජ භාණ්ඩාගාරේ නාම ලේඛනය කියලා. ඒක නිසා රජුරුවන්ට භාණ්ඩාගාරයේ තියෙන දේවල් අමතක වෙන්නේ නැහැ. ඔබම මෙච්චරයි කඩු මෙච්චරයි මේ වැඩි සංගල් මෙච්චරයි උන්නේ සපර්ත මෙච්චරයි ඔක්කොම එකක් එකක් ගන්න කියලා. ඒකෝට ඒ කීම නිසා රකිරුවන්නේ හැම වෙලාවෙම භාණ්ඩාගාරේ තේවන් මතකයි. අන්න ඒ වාගේ තමයි මේ සතිය. බුදුන් වහන්සේ සිහි කර දෙනවා, පන්සිල් පිළිපැද සිහි කර දෙනවා, පවක් කරන්න තියෙන වෙලාවේ පවක්ෙන් වලක්ව ගන්න සිහි වෙනවා. තරහ යන අරමුණේ තරහ නොෙන්න සිහි වෙනවා. එවාගේම ලෝභයක් උපදින තියෙන අරමුණේ ලෝභයක් එන්නේ නැතුව හිත ආරක්ෂා කරගන්නවා. ඔයා මේ හැම වෙලාවෙම කුසල් සිත් පහළ කරගන්නට සීමා සතිමන්ත වෙන්නේ මෙන්න මේ ළඹ සිටි සිහියයි. ඒක තමයි අපිලාපණය කියලා කියන්නේ. අපිලාපණය. තව තියෙන උපග්ගන්ධන කියන ලක්ෂණයක්. උපග්ගන්ධන කියන්නේ අනිකාප නයන හිතෝප සංවරණ කියන මේ තේරුම් දෙකම. උපග්ගන්ධන. ඒ කියන්නේ ඒකට නිදසුනක් කියලා ශක්ති රජුරුවන් තියෙනවා වැඩිමල් පුත්‍ර රාජ්‍යයක්. ඒ පුතුණුවන්ගේ තියෙනවා දිවස් නුවණ. ඒ දිවස් නුවණට යොදුන් යොදුන් දොළසක් මානි. යොදුන් දොළහක් මානි සීල මිනිස්යන්ගේ හිත පිළිනවා. ඒක බලන්න පුළුවන්. මේක අභිඥා බලයක් නෙමෙයි පුණ්‍ය ඉරිදයක්. ඒකට ගව් 36ක් මේ ගව් 48ක් ගව් 48ක් මානේ ඉන්න මිනිසයන්ගේ ඔක්කොම සිත බලන්න පුළුවන්. ඒ නිසා තමයි මේ පුතාට සේනාධිපතිකම දෙන්නේ. ඒ නිසා එතුමාගේ හඳුන්වන්නේ නම හඳුන්වන්නේ පරිණායක රාජ්‍ය කියන. ඒ කියන්නේ සේනා මේ වේ සේනාපතිතුමා. සෙන්පතිය. මේ සෙන්පතිය පුත්‍ර වෙනතේ ඒ අනුන්ගේ හිත පේන නිසා මේ තැනැත්තා අපේ මහ රජුලවන්න හිතවත්. මේ තැනැත්තා අපේ මහ රජුලවන්න අහිතවත් කියලා ඒ පුද්ගලයන් හොඳට තෝරගන්න. තෝරාගෙන රජුලවන්න අහිතවත් පුද්ගලයන් කාර්ය සේනාවෙන් ඈත් කරනවා. රජුලවන්නේ හිතවත් පුද්ගලයන් කාර්ය සේනාවට එකතු රාජකීය සේනාවට එකතු කරගන්නවා. අනිත් වගේ තමයි මේ සිහිය. මේ සිහිය හැම වෙලාවෙම තමන්ගේ සීලයට තමන්ගේ ගුණයට, තමන්ගේ ශ්‍රද්ධාවට, තමන්ගේ ජීවිතයට, තමන්ගේ සත්‍යයට බාධක දේවල් අත්හරිනවා. මේ මේ දේ මට සුදුසු නෑ. ආදි වශයෙන් හැම දෙයකම තමන් අනිත්‍ය දේවල් අත්හරිනවා. අර දක්ෂ වෛද්‍යවරයෙක් වාගේ. දක්ෂ වෛද්‍යවරයෙක් තමා බාරගත් රෝගියාගේ රෝගතාවයේ තේරුම්ගෙන මේ මේ දේවල් කැමර නොගතිය යුතුයි. මේ මේ දේවල් දීමට නොගතිය යුතුයි කියලා කැම දීම කියන්නේ උපදෙස් දෙනවා. මේ වැනි වැලකෙන්න මේ වැනි වැලකෙන්න. එතකොට එයින් ඒක නැත්තම් අර කියනවා. ඊළඟට කියනවා මෙන්න මේ විදිහට හැවදීම ගන්න. මේ විදිහට ඉරියව් පවත්වන්න, මේ විදිහට හිත පවත්වන්න. එතකොට යානෝ පවතින රෝගියා නිරෝගී වෙනවා. ඒ වගේ තමයි මේ සතියේ හැම වෙලාවෙම තමන්ගේ ජීවිතයේද, තමන්ගේ සීලයේද, තමන්ගේ ප්‍රතිපත්තියේද, තමන්ගේ ආගම ධර්මයේද, තමන්ගේ වංශයේද, තමන්ගේ වයසට, තමන්ගේ උගත්කමට තමන්ගේ මව්පියන්ට තමන්ගේ ගුරුවරුන්ට අගෞරව වෙනවා නම් යම් කිසි දෙයක් ඒ නැයින් ගැලපෙනවා. ඒකෙන් ගැලපෙනවා. ගැලපිලා තමන්ගේ හිතවත්ගේ පමණක්ම අසුරු කරනවා. ඒ කියන්නේ දැන් අපි ප්‍රාණඝාත කියලා කියන්නේ සතෙක් මරනවා දැන් මඳුමේ කැල්ල බින්දිනකොට. කුඩා දරුවෝ එකපාරටම කලකට ගන්නවා මඳුරාට. නමුත් වැඩි හිටියෝ ඒ ගැන සානුකම්පිත වෙනවා. වැඩි හිටියන් හිතනවා මේ මඳුරා කියන්නේ පෙර જાතියේ මගේ අම්මා, මගේ තාත්තා මගේ අයියා මල්ලි දුව පුතා පෙර જાතියේ මේ තැනැත්තා සක්විති රාජ්‍යදු සක්දේව රාජ්‍යදු බ්‍රහ්ම රාජ්‍යයේලා හිටිය බලාග්‍රේ හිටිය මේ සංසාර දෝෂ නිසා මේ මඳුරුවා වුණා මමත් අනන්ත ජාතිවල මඳුරුවා වුණා මමත් අනන්ත ජාතිවල මේ තත්ත්වයට වැටුණා මම තවත් පවා වුණොත් එහෙම නැවතත් මඳුරියෙත් වෙන්න සිදු වෙනවා ඒ නිසා මම පමා වෙන්න හොඳ නැහැ ඉක්මනින් නිවන් දකින්න ඕනේ ඒක මේ මඳුරුවාට මම මෛත්‍රියෙන් ලේතික දෙනවා. මගේ ලේ පානය කරන මේ මඳුරුවාගේ තේ කුසසිත පහළ වේවා. මොහොත ඊළඟ ආභාවයේ හොඳ සුගති උත්පත්තියක් වේවා. කලනිමිකුලන් ලැබේවා. පානමී පිනේවා. සකල දුකින් මිදී නිවන් දකීවා කියලා මඳුරුවා ගැන හිතෙනවා. එතකොට එතෙන් ඇතුනේ මොකද්ද? එළඹ සිටි සිහියයි. එළඹ සිටි සිහිය නිසා මඳුරුවා මරන්නේ නෑ. මඳුරුවා ගැන මෛත්‍රී හිත පහළ වුණා. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ හිතුවා. දුවේ පුතේ සහෝදරේ සහෝදරියක් වගේ හිතුවා. ඒතකොට මොකද උනේ? මඳුරා ගැන ඇති උනේ මහා අනුකම්පාවක්. තමන්ගේ නැති වගේ මනසුකාරයක් ඇති වුණා මමත් අනන්ත ජාතිවල මඳුරුවෙක් වුණා. එකවරක් මේ අනන්ත ජාතිවල නැවතත් වෙන්නත් පුළුවන්. එනිසා මම මේ සත්‍යයට වැටෙන්නේ නැති වෙන්න අප්‍රමාද වෙන්න ඕනේ කියලා කුසල් කරගන්නවා. මෙන්න මේ වාගේ අකුසලයක් සිදු වෙන්න තියෙන වෙලාවේදී එයින් වැළකීම සඳහා නූල හසුරුවනවා යෝනිසෝ මනසිකාරයේ හසුරුවනවා ඔය වගේම දුකී මගේ අසරණයේ ඉස්සරහට මුණ ගැහුණා සමහරු කෙල ගහනවා සමහරු අහක බලා ගන්නවා සමහරු දැනනවා දිනවා ඒක නෙමෙයි තියෙන්නේ ඒකත් එතන තියෙන ප්‍රමාදයක් එතන හිතන්න ඕන අර වගේ අනේ මේ පින්නත සතරදී මගේ අම්මා තාත්තා නම්ගේ මල්ලේ අය වගේ වෙන්න පුළුවන් සතරදී මේ අත්තර වගේ සත්‍යෝ රජ වෙලා ඉඳී අනන්ත සත්‍ය රජ වෙලා ඉඳී අනන්ත බ්‍රහ්ම රාජ වෙලා ඉඳී අනන්ත ඔය වාගේ උසස් තැන් වල ඉඳලා මේ ඇවිල්ලා තියෙන්නේ සංසාර දෝෂ නිසා මිනිස්සෙක් වුණා අවාසනාවන්ත මිනිස්සෙක් වුණා මමත් අනන්ත ජාතු වල මේ වාගේ අනා අවාසනාවන්ත ජීවිතවලට පත් වෙලා තියෙනවා අනන්ත වාරවල මම පමා වුණු සතරීකියොත් නැවතත් මේ ත්‍ස්න මාක් වැටෙනවා අනේ මේ තැනට අනිදුක් නිරෝගී සුවපත් වේවා මෙයත් අත මම මෛත්‍රී කරනවා. මෙයත් මම යමක් පරිත්‍යාග කරනවා. මෙයත් අදිතේ කුසාසිත පහළ වෙලා සුගතිය කිපදෙලා හොඳ දිහියට උත්පත්තියක් ලැබලා කල්යාණ මිත්‍රයන් ඇතුව පෙනුම් පුරාගෙන සතර දුකින් මිදී නිවන් දකීවා කියලා හිත පිරිසුදු කර ගන්නවා. එතකොට හැම වෙලාවෙම තමන් අප්‍රමාදී. හැම වෙලාවෙම තමන් හිත පිරිසුදු වුණා, කුසල කෘත්‍ය පහළ වුණා. ඒ සඳහා ඇති කරගත්තේ මනසිකාමයේ හේතුනේ සිහියයි. ඒ නිසා ඒ සිහියද කියනවා අර උපක් ගන්න ලක්ෂණේ කියන්නේ අයහපත් සිතිවිලි අත්හැරිය අයහපත් ක්‍රියාව අත්හැරිය යහපත් සිතිවිලි යහපත් වචන යහපත් ක්‍රියාවන් වලට යොමු වුණා. මෙන්න මේ විදිහට අපේ සිත සෑම වෙලාවෙම කුසල සිත් වලට පමුණවා ගන්න අපි සතිමත් වෙනවා නම් අපි හැම වෙලාවෙම අප්‍රමාද කියන මේ ගුණේ පිහිටියා වෙනවා. එතකොට අප්‍රමාදය කියලා අමුතුවෙන් වනාන්තරගත වෙලා හොයන දෙයක් නෙමෙයි. මේක හැම වෙලාවෙම අපට දීපදින්න පුළුවන් උතුම් ධම් පදයක්. හැම වෙලාවෙම පුළුවනි. දැන් උදේ නිින්දෙන් අවදි වෙනකොට හිතා ගන්නවා මම අද දවසේදී මෛත්‍රී භාවනාවෙන් දවස ගෙවන්නට ඕනේ කියලා. මම අද දවසේදී බුදුගුණ මනසිකාරයෙන් දවස ගෙවන්නට ඕනේ. මම අද දවසේදී කර්ණීය මිත්‍ය සූත්‍රයෙන් දවස ගෙවන්නට ඕනේ. මම අද දවසේ මහා මංගල සූත්‍රයෙන් දවස ගෙවන්නට ඕනේ. මම අද දවසේ රට සූත්‍රයෙන් දවස ගෙවන්නට ඕනේ. ඔය විදිහට එක එක දෙයක් අදිස්ථාන කර ගන්න හොඳ දෙයක්. ඊට පස්සේ දවසේ යන කටයුත්තකදීම ඒ හිතාගත යහපත් දේ මානසිකාර කරමින් දවසේ වැඩ කටයුතු රියදෙනවා. ඉතින් බෞද්ධයන් කියන අන්‍යයන්ට භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා. මේ තියෙන කොතරම්වත් වෙලාව නිින්දෙන් අවදි වූ තැන්පතන් නැත් නිින්දට යනතුරු තමන්ගේ දෛනික වැඩ කටයුතු වලදී මේ වාගේ මානසිකාරයෙන් දෙනකොට ඒක තමයි භාවනාව. ඒවට කියන අනුස්සති කියලා. ඒ අනුස්සති භාවනාවෙන් දවසයි ගෙනකොට පුදුමාකාර ආධ්‍යාත්මික සෝයක් මානසික සෝයක් හිතට විඳගන්න පුළුවන් වෙනවා. තරහ යන අරමුණේ තරහ එන්නේ නැහැ. බය වෙන අරමුණේ බය හිතෙන්නේ නැහැ. ශෝක වෙන අරමුණේ ශෝක හිතෙන්නේ නැහැ. රාගයක් ඇති වෙන අරමුණේ රාගයක් හිතෙන්නේ නැහැ. ද්වේෂයක් ඇති වෙන අරමුණේ ද්වේෂයක් ඇති වෙන්නේ නැහැ. හැම වෙලාවෙම තමන්ගේ සිත එළඹ සිට පිහින් යුක්ත වෙනවා. අර වගේ මානසිකාරින් දවස ගෙවනකොට ඒ සමාජය අනතුරු වෙන්න තියෙන වෙලාවෙ අනතුරක් වෙන්නේ නැහැ. මක්නිසා තමන්ගේ සිත සිහියෙන් යුක්තව පැවතුණා. හැම දෙයකදීම සතිමත් වෙනකොට අමනුෂ්‍යයෙක් වුණත් අත තියන් දෙන්නේ නැහැ. අමනුෂ්‍යයෙක් වුණත් මඟ ආරිනවා. ඒ තරමට මේ සතිය අවදීන් තියාගන්නකොට පුදුම දේ ආරක්ෂාවක් මෙතන තියෙනවා. ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙලව ජීවණයට පරලෝ සුගතියට හේතු වෙන එකම මාර්ගය සතියෙන් යුක්ත වීමයි. එනම් එළඹ සිටි සිහියෙන් යුක්තව දවසේ කටයුතු කිරීමයි කියන එකයි අපමාදෝ කියන ධම්ම ප්‍රදීන් දේශනා කොට වදාළේ. අපේ සරුවඥන් වහන්සේගේ පූර්ව බෝධිසත්ව චරිතයන් තුලින් මේක අපට හොඳට තේරුම් ගන්න පුළුවන්. මහා බෝසතාණන් වහන්සේ මොනතරම් ධාතිවලදී ඉවසීම පුරුදු කළාද? එවාගේ මෛත්‍රී වැඩුවාද? පරිත්‍යාගය පුරුදු කළාද? වෙනත් කෙනෙක් නොකරන විදිහේ පුදුමාකාර පාරමී පුරා ගැනීමට සමර්ථ උනේ එළඹ සිටියේ සිහියෙන් සිටියේ නිතයි. පින්නතුන් අහල ඇති වැඩගත් සිටියා බෝසතාණන් වහන්සේ රජ කෙනෙක් වෙ හිටියා. නම ඒක රාජේ රජතුමා. ඒක රාජේ. මේ රජතුමාගේ රාජධානිය බොහෝම ශාස්ත්‍රීයයි. හේතුව මේ රජුගේ පරම ධාර්මිකයි. නිතිපන්සිල් රකින්න, පොළේ අටසිල් රකින්න, මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණ වඩනවා. Tamange ඇමති මණ්ඩල දහසක් දෙන අය ඔක්කොම මේ වගේ ධර්ම ධර්මිෂ්ඨයි. ඒ වගේම ජනපද වාසී සිටුරු ඔක්කොම ධර්මිෂ්ඨයි. එනිසා ජනපද වාසී ජනතාවද ධර්මිෂ්ඨයි. මේ නිසා ධර්මිෂ්ඨ ජන සමාජයක් ඒ රටේ හිටිය නිසා අහසින් දෙවියෝ බොහොම පැහැදිලා කලට වේලාට වර්ෂා පතනිය දෙනවා. කලට වේලාට වර්ෂාව නවත්වනවා. එනිසා පොළවේ රසපතේ උඩට මතුවනවා. ඒකෙන් ධාන්‍ය බොහොම ශාස්ත්‍රීයව දැනෙනවා. ඒව අනුභව කරන මිනිස්සු බොහොම නිරෝගී වෙනවා. බොහොම සෞඛ්‍ය සම්පන්න වෙනවා. බොහොම ඥානවන්ත වෙනවා. එනිසා බොහොම සමගි. ඒ රටේ මොනම කෝලාහලයක් වන්නේ. ඒ රටේ මිනිස්සු හරියම ධාර්මිකව සැනසෙල්ලේ ජීවත් වුණා. ඔය අතර රජුවන්ට පසමිතුරු වෙච්චි පුජ්‍යලිය. ඒ කියන්නේ අර ඉදෙන ඉදෙන මුං ඇටව අතරේ ඉදෙන්නේ නැති යක්කට කියලා ජාතිකුත් තියෙනවානේ. ඒ වගේ පුජ්‍යලියක් රජුවට ද්‍රෝහ කරලා එමත් රටකට ගිහිල්ලා ඒ රජුවන්නේ කියලා යාළු වෙලා මේ රට අල්ලා ගැනීමට ආවා. ඇවිල්ලා රාජ්‍ය දෙනවද යුද කරනවද කියලා පරිමේදයක් කියුවා. මේ රාජ්‍යෝ කිව්වා අනිත්‍ය මණ්ඩල රාජ්‍ය කරන්න මේ යුද කරන්න එපා. කැමති කෙනෙක් කරදියා කරපුවා අපේ ධර්මයේ ඇසෙමු කියලා ධර්මයේ සාකච්ඡා කරමින් සිටියා. එතෙන් ඩාවා මේ චතුර් රාජ්‍යවන්ගේ සේනාව. ඇවිල්ලා කිසියම් කරදරයක් නැතුවම අනිත්‍ය මණ්ඩලය රාජ්‍යෝ ජීවග්‍රාහයෙන් අල්ලගත්තා. රාජ්‍යවන්ගේ දුන වාදයේ කුමාරද රජිරුවන්ගේ දෙපාය අල්ලලා බාල්ට ඉල්ලුවා. සික්කාවක කියලා. සික්කාව කියන්නේ කට්ලියේ දෙපැත්තේ තියෙනවානේ පැස. ඒ පැසක තියලා රජිරුවන් බාල්ට ඉල්ලුවා. මේ වෙලාවේ රජිරුව මොනතරම් සතියේ පිටුවා ගත්තද? ඒ අල්ලනකොට, ඒ බඳිනකොට, ඒ අදිනකොට, එල්ලනකොට හැම වෙලාවෙම අර සිහිය පිටුවාගෙන මෛත්‍රිය ගැළුවා. මෛත්‍රියම ගැළුවා. මෛත්‍රිය වඩලා වඩලා වඩලා දැන් ඉතින් රජුගේ එළිය ගෙනියනවා මුලකාරෝ කීප දෙනෙක් රජුගේ ආරක්ෂාවට පැත්තකින් ඉන්නවා අර විරුද්ධ රජුගේ සිංහාසනයේ වාඩි වෙලා දැන් ඉතින් රාජසභාව ආරම්භ කරනවා මේ වෙලාවේදී මේ ඒකරාජ බෝධිසත්වයන් වහන්සේ අර තරම් අතුක අවස්ථාවකටත් මුණ පාලා අනේ මට මේකක් වුණානේ කියලා කිසිම සුවයක් නැහැ කිසිම තරහක් නැහැ කිසිම බයක් නැහැ හිතේ මෛත්‍රියෙම පවත්තමින් පවත්තමින් මෛත්‍රියේ ධ්‍යානෙ පොදවා ගත්තා. මේ එල්ලීගෙන පුදුමයිනේ. එල්ලීගෙන මෛත්‍රී ධ්‍යානෙක දෙවුවා. ධ්‍යාන උපදවාගෙන මෛත්‍රී ධ්‍යානයට අනතුරුව අනිකොත් කර්මස්ථාන මෙනෙහි කරලා කසින ධ්‍යාන මෙනෙහි කරන අමේ අෂ්ඨ සමාපatti ඉපදෙවුවා. අෂ්ඨ සමාපatti තුලින් අභිඥා බලක් ඉපදෙවුවා. දැන් මේ එල්ලීගෙන ඉතින් මේ තරම් පුදුම ආචාර්ය දෙයක් කරන්න පුළුවන් ද ওই වගේ අවස්ථාවක වෙන කෙනෙකුට ඉතින් බයෙන් රෙවුලනවා, කම්පා වෙනවා, දේශයෙන් පුපුරනවා මොනම දෙයක්වත් නැහැ. අර හිතේ පුරුදු කරගෙන ආපු අප්‍රමාදයේ නිසා මෛත්‍රී පිළිතලා ධානය ප්‍රදේවා, අට සමාපatti ප්‍රදේවා. අවිඥා බලක් ලැබිලා දැන් ගැඳුම් ලැබුණා. ගැඳුම් ලැබිලා අහසේ බත් පරියන්යෙන් වාඩි වුණා. මේකනම් පුදුමාචාරයේ සිද්ධියක් දැන් අපිට මෙහි පේන්න පුළුවන් මෙහෙම හිතන්නේ නේද කියලා. අනේ ඒ වෙලාවේ මොරකරුව මේක දැකලා දුවගෙන ගියන් අර සතුරු රාජ්‍යරාණන් කිව්වා මෙන්න මෙන්න පුදුමයක් බලන් දෙන්න කියලා. ඉතින් ඒ සතුරු රාජ්‍යරෝ ඇවිල්ලා බැලුවා මේ පුදුමේ දැකලා දිගා වෙලා යන්න. අනේ සමා වෙන්න. ඔබ ආශ්‍රයෙන් මේ ගුණස්කන්ධේ නොදැන මම අපරාධයක් කළා කියන්නේ මාර සමා වෙන්න සමා වෙලා මේ සිංහාසනයේ වාඩි වෙන්න දෙන්න කිව්වා. බෝසතාණන් වහන්සේ කිව්වා මහරජුරුවනි කලබල වෙන්න එපා. මට දැන් සිංහාසනයක් ලැබිලා තියෙනවා. දැන් මිනිස්යාට රජ කරන සිංහාසනයේ නෙමෙයි මම ඉන්නේ. දැන් බ්‍රහ්මයේ සමාන ආසනයක මං ඉන්නේ. මහරජතුමනි මම පරම ධාර්මිකව මේ රාජ්‍ය කළා. තමුන්නාසේ දැන් මේ රාජ්‍යයේ අත්කරගත්තනේ මං වගේම මේ රට රැසියන් රැකරලාගෙන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා බල පිළිටුවාගෙන දසරාධාරණයේ කනු රාජ්‍ය කරන්නේ මම නැත මේ දැලේට පාමිය මේ මනුෂ්‍ය ප්‍රත්‍යයට එන්නේ නැහැ මම යනවා අර සුළු සුළු විවේකස්ථාන කියලා අහසින් වැටේ මේ මොනතරම් පුදුම සිද්ධියක්ද එළන සිට සිහිය තියෙනවා නම් ඕනෑම දුෂ්කර වේලාවකදී තමා ජීවිත පිරිදු කරගන්න පුළුවන් නේද මේවා තමයි භාවනා කියන්නේ ඉතින් භාවනා වශයෙන් මේ විදිහට මිතිපතා පුරුදු කරගෙන ගියාම තමාට යම් කිසි අවස්ථාවකදී පූර්ණ විවේකයක් ලැබුණා නම් සමත භාවනාවෙන් ධ්‍යාන සමාපatti පුදවන්න පුළුවන් කිසි බාධාවක් නැහැ ඒ ටික කලක් හිත පිරිදු කරගෙන ඉතියේ දිග කලක් හිත පිරිසිදු කරමින් සිටිය නිසා නිති උපදේශය ලැබුණා නම් භාවනා කමඨං වඩලා ප්‍රථම ධානාගේ රූප ධාන අරූප ධාන උනත් උපදවන්න පුළුවන්. ඒ වගේම ඒවා පාඩක කරගෙන විපස්සනා වඩනවා. දැන් භාවනා කරන කෙනෙක් සමථ භාවනා වඩන්නේ බබලෝ යන්නම නෙවෙයි. සමථ භාවනාවේ විශේෂ අංශක් තියෙනවා පහක්. එයින් එකක් තමයි විදර්ශනාවට පදනම් කර ගැනීම. විදර්ශනා පාදක කර ගැනීම. සමත භාවනාවකින් එකකින් නෙමෙයි කීපයකින් උපදවා ගන්නා ප්‍රතිභාග නිමිත්ත. ඒ ප්‍රතිභාග නිමිත්ත ආලෝකයෙන් මුළු උදයාට සරිස අනන්ත ලෝක ධාතුල ආලෝකේ පතුරවනවා. ඊළඟට නැවත තමන්ගේ මේ ශරීරේ කූඩුවට ඒ ආලෝකයේ යොමු කරනවා. යොමු කරගෙන යනවා විපස්සනාවට. විපස්සනාට හැරෙනකොට එතෙන් දී ලැබෙන ආලෝකයේ කියන්නේ ප්‍රඥා ලෝකය කියලා. කසිනා ලෝකය නෙමෙයි. අර කතිනා ලෝකයේ පදනම් වුණා ප්‍රඥා ලෝකයේ. ප්‍රඥා ආලෝකයෙන් මේ ශරීරයේ විවිධ බලනවා. විවිධ රැඳීමේදී මේ ශරීරයේ තියෙන රූප කොටස් වර්ග හතරක්. කර්ම සමුත්කාර රූප, චිත්ත සමුත්කාර රූප, උතු සමුත්කාර රූප, ආහාර සමුත්කාර රූප. මේවා කලාපයක් කලාපයක් ගානේ කොටස් කොටස් වශයෙන් බෙදාගෙන බලන. එසේ ආධ්‍යාත්මික රූප සියල්ලම සොයාගෙන ඊට පස්සේ නාම ධර්මයක් එකක් එකක් ගානේ බලනවා. තමා ලබාගත් ධානයේ නැගිටලා ඒ ධානයේ තියෙන ධාන ධර්මයන් ආවර්ජන කරනවා. ඔය වගේම මනෝද්වාරික කුසල ජවං අකුසල ජවං එවාගේ මන් පංචාද්වාරික කුසල ජවං අකුසල ජවං ඔක්කොම සොයා ගන්නවා. පරිසංජේ ප්‍රතන් චුතිය දක්වා යන මේ සිත් පෙළ පිළිබඳව නාම රූප සියල්ලම බලා ගන්නවා. එසේ බලාගෙන මේ වැගේ සුපර සම්බන්ධතාවක් සොයා ගන්නවා. කියලා එක එක නාමයක් එක එක රූපයක් ගන්නේ ලක්ෂණ රසය පච්චුපට්ඨාන පදක්කාන කියන මේ හතරක් වෙන වෙන වශයෙන් සම්මාසනය කරනවා ඊළඟට මේ සියලුම නාම රූපයන් සම්පින්දනය කරලා සම්මාසන ඥානෙ වඩනවා සම්මාසන ඥානෙ තමයි විපස්සනාව ඉන්නේ ඊට මුලින් තිබුණේ අර නාම රූප පරිච්ඡේද ඥානය ඊළඟ ප්‍රතිපරිග්‍රහ ඥානය දැන් මේ සම්මාසන ඥානෙ ඉඳලා ත්‍රිලක්ෂණයට නම් වෙනවා දෙවැන්නේ නම් වල නේනකොට උද්‍යාවේ ඥාන පහළ වෙනවා. සමපනස ආකාරයකින් පනස් ආකාරයකින් උද්‍යාවේ බලනවා. එසේ දැලීමේදී අර ආලෝක පීති ප්‍රසබ්ධ ආදී කරුණු 10කින් එකක් හෝ කීපයක් හෝ ඇති වෙන්න පුළුවන්. ඒවත් කියන විදර්ශනා උපක්্লেශ කියලා. ඒවට ඇලෙන්නේ බැඳෙන්නේ නැතුව ඒවත් හරවන අතරේ ලක්ෂණයක. ඊට පස්සේ යනවා බංගාණි පස්සනා කියන අවස්ථාවට. ඒක කියනවා රූප ශබ්දක අරූප ශබ්දක කියලා 14 ආකාරයක විශේෂ මනසකාරයක්. ඒකෙන් බොහෝම සියුම් ලෙස නාම රූපයන්ගේ යථා තත්ත්වය විදර්ශනා කරනවා. ඊළඟට යනවා බයතුපත්තාන ඥානෙ. ආදීනව ඥානෙ. නිබ්බිදා ඥානෙ, මුඤ්ඤුකාමිතා ඥානෙ, පරිසංකානුපස්සන, සංකාරුපේක්ඛා දක්වා විපස්සනා ඥාන වැඩෙනවා. සංකාරුපේක්ඛාව කියන අවස්ථාවේ පැමිණියාම අර රූපාවචර අරූපාවච ධ්‍යාන සමාපත්තියන්ගේ තියෙන ආලෝකයට වඩා පුදුම ආලෝකයක් ඇතුව පුදුම ශාන්ත ස්වභාවයකින් හිත පවතින පටන් ගන්නවා. එවෙනා මේ හොඳින් හරියට තනාදීක යහපැත්ත මෙහාපැත්ත දකින්නවා වගේ. මෙහා පැත්ත මේ සංස්කාර ධර්ම, යහා පැත්ත අසංකත නිර්වාණය. මේ தත්ත්වයට ගැටෙනකොට තමයි සංකාරුපේකාව පරිපූර්ණ වෙන්නේ. ඒ தත්ත්වයට පත්ුණෙන් පස්සේ ඒක නැවත නැවත නැවත වඩනවා. එසේ වඩාගෙන යාමේදී තමන්ගේ సంతානයේ ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග ධර්ම, මාර්ගාංග ධර්ම, සතිපට්ඨාන ධර්ම, සම්‍යක් ප්‍රදාන ධර්ම, ඉර්ධිපාද ධර්ම මේවා ශක්තිමත් වුණා නම් ඒ ශක්තිමත් වූ දවසේදී ඒ විලාමේදී මනෝද්වාරා වර්ධනින් පටන්ගෙන පරිම ඵලමේන සෝතාපට්ඨ මාර්ග චිත්ත වීතිය පහළ වෙනවා. පරිකාරණ, උපචාර, අනුලෝම, ගෝත්‍ර භෝ කියලා සෝමනස්සාගත එහෙම නැත්නම් උපේක්ඛා සාගත ඥාන සංප්‍රයුක්ත ජවන් සිත් හතරක් පහළ වෙනවා. ඒකයින් පරිකාරම උපචාර අනුලෝමකයේ සිත් තුنين විපස්සනා කෙරෙනවා. ගෝත්‍ර භූ සිතින් නිර්වාණය අරමුණු කරනවා. ඊළඟට පස්වෙනි සිතේ මාර්ග සිතේ මාර්ග සිතින් විදිවම නිර්වාණය අරමුණු කරමින් චතුරාර්ය සත්‍ය ධර්මය සාක්ෂාත් කරගන්නවා ප්‍රත්‍යක්ෂ කරගන්නවා ඊළඟට ඵලසිත දෙකක් පහළ වෙනවා ඵලසිත දෙකක් ඒවට කියනවා මාර්ගානන්ත ඵලී කියේ සමහර කෙනෙකුට මේ මුලින් ඇති වෙන ජවන්සේ සතර වෙනට තුනකින් සෑහෙන්නපත් වෙනවා. පරිකාරම නැතුව උපචාර අනුලෝම ගෝත්‍ර භෝසී තුනට අනතුරුව හතරවෙනි හිත මාර්ග සිත වශයෙන් පහළ වෙනවා. ඊළඟට මාර්ගයේ කලතුරු ඵල සිත් තුනක් පහළ වෙනවා. කොහොම කියන ඊට පස්සේ භවංග ප්‍රතිද වේලා තමාට පහළ වූ මාර්ගයයි ඵලයයි අරමුණු නිර්වාණයයි අරමුණු කරන චිත්ත වීති පහළ වෙනවා. ඒවා කියනවා ප්‍රත්‍යවේක්ෂා ජවන් වීති කියලා. ඒ ප්‍රත්‍යවේක්ෂා වීති වලින් අර විදිහේ තමා කරණියා වූ මාර්ගයයි ඵලයයි අරමුණු නිර්වාණයයි සමාදේ පිළියෙන ක්ලේශා ඉතිරි ක්ලේශයි මේ කරුණු පහම හෝ කීපයක් හෝ දකින්න සමර්ථ වේවා. අයිමත් ඊළඟට විපස්සනා ඥාන වඩාගෙන ගිහිල්ලා දෙවෙනි මාර්ගයේ චිත්ත වීතියට ඔය විදිහටමපත් වෙනවා. අයිමත් මාර්ගයේ චිත්ත වීතන තුරු ප්‍රතිවේක්ෂා ඥාන බාල වෙලා තුන්වෙනි මාර්ගයේ චිත්ත වීතිය දක්වා යන්න පුළුවන් වුණා විපස්සනා වඩලා. ඔය විදිහට වාර හතරකදී එකම ආසනයකදී වෙන්න පුළුවන් එකම ආසනයක තුනක් වාර හතරකදී අනුපිළිවෙලින් තමයි විපස්සනාවේ සිට මේ මාර්ග චිත්ත වීති පහළ වෙන්නේ. ඉතින් අන්තිමට සතරවෙනි අරිහත් මාර්ග චිත්ත වීතිය පහළ වෙනවා. ඔය විදිහට ගිහිල්ලා තමන්ගේ සංකාමයේ 1500ක් පමණ මේ ක්ලේශ ධර්මයන් ඒ මේ මාර්ගයට නියමිත පරිද්දෙන් ඒවා ප්‍රහාණය දෙමින් ගිහිල්ලා අරිහත් මාර්ග චිත්ත වීතියේදී ඉතිරි කෙලෙ සියල්ලම ප්‍රහාණය වෙලා චිත්ත සංකාණයේ සුවිසුද්ධ භාවයකටපත් වෙනවා. ඒ සුවිසුද්ධ වූ චිත්ත සංකාණයේ ඇති උත්තරයන් වහන්සේට මතු පුනර්භවයක් නැහැ. උන්වහන්සේගේ හිතේ ආභෝධයක් ඇති වෙන කීනා જાති ඉපදීම සම්මුණා. උසිතං බ්‍රහ්මචාර්යයන් මේ සතර මඟඵල නිවන සඳහා හැසිරිය යුතු සසුන් බඹසර නිම වුණා. කතං කරණීයන් මේ මඟඵල නිවන සඳහා කළ යුතු වැඩ කටයුතු නිම වුණා. එවැගේම නාපණං විත්තත්තායේ මේ සතර මඟඵල නිවන සඳහා මේට වඩා කලියුත්තක් නොමැත. ආදි වශයෙන් උන්වහන්සේගේ නුවණට ආબોධ වෙනවා. මෙන්න මේ தත්ත්වය ලබන්නටයි බෞද්ධ පින්නතුන් වශයෙන් අපි පිටකන ගත වෙන්නේ. ternary සරණ යන්නේ. සිල් සමාදන් වෙන්නේ, බුද්ධ වන්දනා කරන්නේ, එවාගෙම දන් දෙන්නේ, සිල් දකින්නේ, භාවනා කරන්නේ, මෞඛ්‍ය උපස්ථාන කරන්නේ, වැඩිහිටි උපස්ථාන කරන්නේ, වත්පිළිවෙත් පුරන්නේ, බණ අහන්නේ, බණ කියන්නේ. එවාගෙම පින් දීම් පින් ගැනීම කරන්නේ, සම්මාදිට්ඨිය වැඩෙන විදිහට සමථ දර්ශනා වඩන්නේ, දස පුණ්‍ය ක්‍රියා කරන්නේ, දස කුසල කර්මපත පුරන්නේ. එවාගෙම සිව්බල වේරණ වඩන්නේ, සතර සංග්‍රහවත් වඩන්නේ. එවාගෙම කර්මීය ධර්ම පුරුදු කරන්නේ මහා මංගල ධර්ම පුරුදු කරන්නේ බෝධිපාක් ධර්මයන් පුරුදු කරන්නේ මෙන්න මේ අර්ථය සඳහාගෙනයි ඒ කුමක්ද සතර මංගල සතර ඵල පිළිවෙලින් දුක්ඛය සමුදය නිරෝධය මග්ගය යන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීමයි ඒ මේ නිර්වාණ අවබෝධය ලබන තාක් මේ අකලක් නැණ පැහැදිලි යුතු වෙනවා අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශේෂාංග කාල්ප ලක්ෂ්‍යයක්ම මේ සඳහා හිත දියුණු කරගැනීමෙන් අප්‍රමාදව පෙරම් පුරාගෙන ආවා. සමහර මහ බෝසතාණන් වහන්සේ ඊටත් වඩා ඈත කාල පරිච්ඡේද සත්‍ය උන්වහන්සේලා පෙරම් පුරාගෙන එනවා. පසේ බුදුරයන් වහන්සේලා දේහ සංඛ්‍ය කල්ප ලක්ෂ්‍යයක් හොයාගේ අප්‍රමාදව පෙරම් පුරාගෙන එනවා. අග්‍රස්නාක දෙනෙන ඒකා සංඛ්‍ය කල්ප ලක්ෂ්‍යයක් අප්‍රමාදව පෙරම් පුරාගෙන යනවා. මහා ශ්‍රාවකයන් වහන්සේලා මහා කල්ප ලක්ෂයක් ඔය වාගේ අප්‍රමාදව පෙරම් පුරාගෙන යනවා. අපේ සරුවක්ඥන් වහන්සේ එසේ පාරමී පුරාගෙන ඇවිල්ලා අප්‍රමාද පදයේ මුදුනටපත් වෙලා බොමුලාරා වැඩිදගෙන මාන පරාජය කොට ලෝතුරා සම්මා සම්බුදු වුණා. බුදු බාටපත් වෙලා 45 අවුරුද්දක් මුළුල්ලේදී අවකාශ ගංගාවක් නිහිතනේට හැරෙව වගේ සවිසුද්ධ වූ සත්‍ය ධර්මයේ අප්‍රමාණව දේශනා කළා. ඒ දේශනා තුලින් සූවිසි ආසංකේය නව කෝටි කර ලක්ෂයක් දෙන ආනි සත්‍ය අතර අවබෝධයෙන් සතර මාර්ග ඵල පිළිවෙලින් අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. තමන් වහන්සේ කොතෙකෝ දහම් දෙසුවත් දිනපතා සූවිසි කෝටි ලක්ෂ වාර කහත් ඵල සමවතර සමාදමින් නිවන් සුව විඳිනේ කළා. අනාගතේ බලන මානෙල්මා සෝඳ විහෙතන ශ්‍රී මුඛ පත්මයෙන් සුද්ධ බුදුරජාණන් වහන්සේ දරගා ස්පර්ශයෙන් එවාගේම අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් මුල මැද අග්න යහපත් කොට අර්ථ ව්‍යංජන සම්පන්නව සවිසුද්ධ වූ සද්ධර්මයේ 84000ක් ධර්මාස්කන්ධ වශයෙන් දේශනා කළා. සමන් වහන්සේ ආර්යශාන්‍ය කෙළවර දීර්ඝ සංකාලයේ පටන් දැනතේගෙන ආව මේ ස්කන්ධ පරම්පරාව බහා තබමින් අසංකත ධාතු සංඛ්‍යාත නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමේ පරණ සැපේ වෙන අනුපාදිසේත නිර්වාණ ධාතුවටපත් වේවදාලා පින්වන් රහතන් වහන්සේලාද පිරිණි වුණ ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණ සේතු ජනතාව සෝකේ කර්මා රූපව සුගති දුගති ගියා පැලිත විහාරස්ථානද එවකට පැමිති සොරස් මහා ජනපද රාජධානි යන් පොකුණු මාලිගාදී සියල්ලද නස්තාවශේෂ වුණා මේ වාගේ රහඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තුත් ගවදරවල් යෙද කඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තුත් කෑමින් බීමින් ඇඳුමින් පැළඳුමින් බතෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආකාර සියල්ල හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්ම ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් නිතර පෙළෙන බැවින් දුකයි කැමැතිසේ නොපවත්නා බැවින් අනාත්මයි පිළිකෝල් බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ මේ සංස්කාර ධර්ම සියල්ල පරමාර්ථ වශයෙන් දුක්ඛාරිය සත්‍යයි ඒ දුක්ඛ සත්‍ය උපදවන තෘෂ්ණාව සමුදය සත්‍යයි, ඒ දෙකම නැති සාන්ත නිවන නිරෝධ සත්‍යයි, නිවනට පැමිණීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි, අනන්ත පරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් තිස්සේ අප්‍රමාදී පිහිටා පිරූපාරමී බෙලෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර සාන්ත අමා මහ නිවන සාක්ෂාත් කළා. ඒ මේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්ලි අපේ ගෞරව ආචාර උත්තමාංග නමස්කාරේ වේවා අපේ ජීවිතේ පුරා දස්පත් කරන සෑම කුසලයක් අපට පාරමී බවට බෝධිපාක්ෂම බවට ආර්ය ශ්‍රාවික මාර්ග බාටපත් වේවා අතු බෝධි ඥානයෙන් සුවසේම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා පිටුවා ගනිමු